නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවට්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි බුදුරයන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මය අපේ ජීවිතයට ගලප ගැනීම සඳහා ඉගෙන ගනිමින් සාකච්ඡා කරමින් සිටින්නේ මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්‍යය සසර ගමන් කරන ආකාරය තමගේ ජීවිතය තුළින්ම අත්දකලා මේ ලෝකයේ අවිද්‍යාව මත පාදක වෙලා ගමන් කරන සසර කෙලවරක් නොපෙනෙන බව බුදුරන් වහන්සේ අවබෝධ කර ගන්නට යෙදුණා. ලෝකයේ නුවණැති බොහෝ අය මේ ගමන් කරන සසර ගමන අවසන් කරන්නට විවිධ ක්‍රමෝපායන් උපයෝගී කරගෙන විවිධ ප්‍රතිපදා උපයෝගී කරගෙන වැඩපිළිවෙල යෙදෙනවා. නමුත් ඒ කිසිදු වැඩපිළිවෙලක් තුළින් ලෝකයේ තුලම ඉහළ ප්‍රභාවයකට නැත්නම් විශේෂ තැනකට පහත් තැන් අතහැරිලා ඉහළ තැනකට යොමු වෙන තවත් පැවැත්මක් විතරයි ඒ අයට හොයාගන්න පුළුවන්කමක් ලැබුණේ. බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන්නේම ලෝකේ සියලු දෙනාම ඉදිරිපත් කර ප්‍රතිපදා සියල්ලක්ම ලෝකයේ තුල දේවල් පමණක් බව වටහාගෙන මේ ලෝකයේ හැදෙන ආකාරය කොයි විදිහටද හැදෙන්නේ මේ අවිද්‍යාව මත පාදක වෙලා හැදෙන ලෝකයට මම යයි ආරෝපණය කර ගැනීමෙන් ලෝකේ පවතින බව ඒ මමම කුමන හෝ ප්‍රතිපදා පුරුදු කරමින් තමන්ගේම ආරක්ෂාවක් රැකවරණයක් තමන්ම උසස් තැනකට යොමු කිරීමක් විතරයි තියෙන්නේ කියලා දැනගෙන මේ සත්‍ය ස්වභාවය අවබෝධ කරලා මේ ආත්ම දෘෂ්ටිය තුල වැරද්ද ඒ සත්‍ය දැකීමත් එක්ක අවබෝධ වෙලා ඒ නිවෙන කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාව හොයා ගන්නට යෙදුණා. ඉතින් ඒ ප්‍රතිපදාව ලෝකයාට දේශනා කරන තැනදී ලෝකයේ නුවණ අඩු අය විවිධ දෘෂ්ටි මතවාද ඒ තුළ ඇති කර ගන්නවා. ප්‍රඥාවන්ත අය ඒ ප්‍රඥාවත් එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයට අනුව නුවණින් හිතනද නුවණින් කල්පනා කරන්න යමු වුණ තැනදී තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ලෝකෙන් ඊතර වන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යමු වුණ පඬිත ප්‍රඥාවන්තය ඒ ධහම දැකලා නිවුණා. බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයක් බවට කෙනෙක් පත් වෙන්නේ ලෝකයේ අනිත් ශාස්ත්‍රවරු පෙන්වා දෙන ප්‍රතිපදාව ඉක්මවන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවත් සමගයි. අද පින්වතුනි අපට විවිධ ප්‍රතිපදා විමුක්ති මාර්ගයේ හැටියට අනුගමනය කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ හැටියටමයි. එනිසා අපි අද බොහෝ අය හිතනවා අපි මේ කරන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ප්‍රතිපදාව කියලා හිතනවා. අපි ටිකක් අතීතයේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ විමුක්තිකාමෙන් හිටපු යුගයේ ගැන හිතලා කල්පනා කරලා බැලුවොත් ඒ යුගයේ විමුක්තිය හොයපු අය විවිධ ප්‍රතිපදා අනුගමනය කරා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරා සීලයන් රැක්කා සමාධිය වැඩුවා එහෙනම් ඒ කාරණාව බුදුරජාන් වහන්සේ නමකට පමණක් වූ ආයුනික කාරණාවක් නොවන බව අපට ඒ වගේ තේරුම් ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ නිදහස් වෙන ප්‍රතිපදාව පෙන්වුවේ කොයි ආකාරයෙන්ද කියන එක අපිට තේරුම් ගන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු මේ මාරිෂ්ඨාංග මාර්ගයේ මූලික තැනවන සම්මා දිට්ඨිය එයට යමු වෙන්නට යමු වෙන තැනදී දුරු වෙන දෘෂ්ටි දුරු වීම මමත්‍ය වැරද්ද හම්බ වෙන මෙන්න මේ කාරණාව ගැන තේරුම් ගන්න වෙනවා. එය තේරුම් ගත්ත තැනටයි බුද්ධ ශ්‍රාවක කියන තැන යොමු වෙන්නේ. අනික් බුදුරන් වහන්සේත් පෙන්වලා දීලා තියෙනවා සීලය රකින්න හැටි, සමාධිය වඩන හැටි. එතකොට ඒ කාරණාව බුදුරන් වහන්සේ manuss ලෝකයේ ඉපදෙන තැනදිත් විමුක්තිය හොයපු අය තුල තිබුණා. එහෙමනම් යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේ පමණක් පෙන්නපු ප්‍රධානම කාරණාව වන මේ සක්කාය දිට්ඨිය කැඩෙන සත්‍ය දකින්න වැඩපිළිවෙලට අනුගත වුණේ නැතිනම් ඒකට යමුුනේ නැතිනම් බුදුරන් වහන්සේ පෙන්වා දුන්න අනිත් කාරණා වලින් පමණක් ශ්‍රාවකත්වයේ බවට පත් වෙන්නේ මොකද ඒ කරුණු අනිත් ශාස්ත්‍රවරු අනිත් විමුක්තිය හොයන අය පෙන්වා දුන්නා. එහෙනම් ඒ කාරණාව ඒ අයටත් අදාළයි. එහෙනම් අපි එයාලගේ ශ්‍රාවකත්වයකට යමු වෙලා. සැබෑම බුදුරයන් වහන්සේ සත්‍ය පෙන්වන බුදුරයන් වහන්සේ ඒ මූලික දේට යොමු වෙන තැන ඉඳලා තමයි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙන්නේ. ඉතින් අපි මේ බුදුරන් වහන්සේගේ දර්ශනයේ සත්‍ය දකින මාර්ගය පෙන්වපු දෙයට අපි යොමු වෙන්න ඕනේ. එතනදි කියවෙන්නේ අනිත් දේවල් කරන්න එපා කියලා. නමුත් ඒ කරුණු බුදුරන් වහන්සේ කිව්වා අපට කළ යුතු බව පෙන්නවා. මොකද ඒක විමුක්ති හොයන අයට අවශ්‍ය දෙයක්. ඒක හැබැයි ඒ කාලේ අනිත් අයත් පෙන්නවා. ඒ කාරණා තුල හිටිය පමණින් බුදුරජාණන් වහන්සේ විතරක් පෙන්වන සත්‍ය කරා යමුණ ශ්‍රාවකේ බවට පත් වෙන්නේ. ඒකයි සැබෑ ආර්ය ශ්‍රාවක කියන වචනේ නිර්වචනයේදී හම්බ වෙන්නේ සුතවත් ආර්ය ශ්‍රාවක කියන බුදුරන් වහන්සේ නමක් පෙන්වා දෙන මේ සත්‍ය ධර්මයත් එක යන තැන. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. ඉතින් මේ දේශනා හිම අධ්‍යයනය කරනකොට අපට විවිධ දේශනා හම්බ වෙනවා. හැබැයි අපි බුදුරන් වහන්සේගේ ශ්‍රාවක කෝණයෙන් බලනකොට ඒ ශ්‍රාවක කෝණය ආර්ය ශ්‍රාවක කෝණය තැනත් එක්ක බලනකොට අපි වෙන කෙනෙකුගේ ශ්‍රාවක කෝණයකට යොමු නොවි බුදුරන් වහන්සේගේ ශ්‍රාවක පැත්තට යොමු වෙලා බලන්න ඕන. එහෙනම් බුදුරන් වහන්සේට පමණක් ආවෙනික කාරණාවත් එක්ක අපි බලන්න වෙනවා. ඒ ශ්‍රාවක තැන කතා කරනකොට. ඊළඟට අද අපි විවිධ ලෝකයේ දෘෂ්ටි ඇති කරගත්ත කාරණා අද බුදුරන් වහන්සේගේ ධර්මයේ යයි තැනම තියෙන්නේ ලංකාව ගත්තොත් ලංකාව තුල අර වෙන විමුක්ති හොයන ප්‍රතිපදා නැහැ. ඉන්දියාවේ දඹදිව වගේ. දැනට දඹදිව තියෙනවා අතීතෙත් තිබුණා. ඉතින් ඒ නිසා අනිත් අය තුල ওই ප්‍රතිපදා තියෙනවා. දැන් අද අපි හුරු කරන බොහෝ ප්‍රතිපදා අතීතෙත් තිබුණා. එතකොට යාලා යම්කිසි ඒ තුලින් සැනසීමක් ලැබුවා. අද බෞද්ධයයි බෞද්ධ අය හුරු කරන ඒ යම් ප්‍රතිපදාවල ලැබපු සැනසෙල්ල වගේ. දැන් ආලාරකාරා මුද්දකරාම පුත්ත කියන්නේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරු. විශාල සංසිඳීමක් ඇතුළත ලැබුවා. එකයි දේශනා තුළ පැහැදිලි කරන්නේ ඒවා ditthadam sukha viharane ඒ වගේම සාන්ත විමෝක්ෂ මේ විදිහට සාන්ත විහරණ විග්‍රහ කරලා පෙන්නන්නේ බුදුරණවහන්සේ. එතකොට එවැනි දෙයක් බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙච්ච තැනට හම්බ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට පමණක් පෙන්වපු කාරණාව හම්බෙන්නේ ඒක හම්බෙන්න අපි බලන්න ඕනේ ඒ ආර්ය ශ්‍රාවක කෝණියත් එක්ක. සම්මාදිට්ඨිය ඇති වෙන සක්කාය දිට්ඨි ප්‍රහාණය කෝණයත් එක්ක. එතකොට අනිද්දේ කොච්චර හුරු කරත් ඒක හුරු කර පමණින් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ලැබෙන්නේ එහෙමනම් අතීතයේ හිටපු අයත් දැනට දඹදිවාදී තැන්වල හුරු කරන අයත් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යොමු වෙනවා. මොකද එවැනි ප්‍රතිපදා හුරු කරනවා. අර සක්කාය දිට්ඨිය කැඩෙන මූලික දේ කරන්නේ නැති නිසා කවදාවත් අර දේ කරාට ඒ ප්‍රතිපදාවෙන් විමුක්තිය හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි අද අපි සමහර ලාවට ශාස්ත්‍රාස්ත්‍රවරුගේ අදහස් මතවාද පිළිබඳව අපි විවේචනය කරනවා වැරදි බව. අපට එකපාරට හිතෙන්නේ යාළගේ නිකන් හිතලු නැත්නම් හිතට නිකන් ආව අදහස් හැටියට. නමුත් ඒ සියලු දෙනාම ඒ අදහසකට යමුවන්නේ එයාලට ශ්‍රාවක පිරිසක් හැදෙන්නේ ඒ විතරක් නෙමෙයි දේවතා සංගීතය තුන දෙවිවරු පවා ගරු කරනවා. එතකොට ඒ කියන්නේ දෙවිවරු දැන් අපි දන්නවනේ දෙවිවරු කියන පනසර උසස් පිරිසක්. නමුත් දෙවිවරු පවා ඒකට යමු වෙලා ඉන්නවා. එතකොට එහෙම යමු වෙන්නේ මේ මතවාදයේ යම් කල්පනා කිරිල්ලක් යම් කෝණයකට ගැළපෙන විදිහට විග්‍රහ කරපු නිසා. එහෙම හොයාගත්ත නිසා ඒක හිර වෙලා ඉන්නේ. එතකොට මේ සියලු මතවාද ප්‍රතික්ෂේප වෙන දර්ශනයක් බුදුරණවහන්සේ පෙන්වනවා. හැබැයි මේ මතවාද යම් චින්තනයකින් ආපු දෙයක්. දැන් අද අපි ඒ අයට දොස් කියනවා වැරදි කියලා නිකන් හිතලු කතා කරා කියලා. අපි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙ හැටියට ඉන්න අය තුලත් හිතන ක්‍රමේ බුදුරණවහන්සේ ගහපු ධර්මයත් එක්ක අපට වැටහෙන විදිහට හිතන ක්‍රමේ අපි ඒකාන්ත කරලා අර සර්සාස්තුරුන්ගේ අර්ථයට නැත්නම් ඒක දෘෂ්ටියක් හැටියට ගියේ නැහැ කියලා හිතුවට සමහරවිට ඒ කල්පනාව අපි තුල තියෙනවා. එතකොට එතනත් බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයෙන් අයින් ගිලා. උදාහරණයක් හැටියට කතා කරොත් අද අහන්න ලැබෙන සමහර දේවල් තියෙනවා. සමහර භික්ෂූන් කියනවා අපි විදර්ශනා කරනකොට අපි විදර්ශනා කරන්නේ මේ බාහිර ලෝකේ තියෙන ධාතු ස්වභාවයක්. දැන් ඒ ධාතු වචනේ ඒ කාලෙත් කතා කරා. මේ පකුද කච්චාය මක්කලි ගෝසාලල. එතකොට මේ ධාතු වල ස්වභාවය තුළ පුජ්‍යල ආරෝපණයක් නැහැ. අපි තුලත් තියෙන ධාතු ස්වභාවය. මෙතන සත්වයේ පුජ්‍යලයේ ගන්න එක වැරදි. එතකොට මේ ධාතු ස්වභාව කියලා අපි තුල යම් චින්තනයක් තියෙනවා. ඕකම තමයි පකුඩ කච්චාය නමක් කරී ගෝසාලලා කියලා. එයාලා අවසානයේදී තව ටිකක් එහාට ගියා. ඒ තමයි මේ ධාතු ධාතු අතරින් ගියාට පිනපව කියලා දෙයක් නැහැ. ඒයි පුජ්‍යලයේ ක්‍රියාකාරීත්වයක් සත්වයේ ක්‍රියාකාරීත්වයක් නැහැ. මිනිස්සියෙක් පිහියකින් එල්ල මැරුවට පිනපව කියලා දෙයක් නැහැ. මොකද ධාතු ධාතු අතරින් ගියේ. එතකොට ඔන්න ඔය චින්තන වලට අද යොමු වෙනවා. අපි අර ඒකාන්ත දෘෂ්ටියකට යන්නේ නැති වුණාට ඒ විදිහේ චින්තනයක් තියෙනවා. හැබැයි අර බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඒ තුල පිහිටලා කල්පනා නොකරපු නිසා සමහර අය ආයි කියනවා අපි මේ කරන විදර්ශනාව එක්ක බලනකොට ඔය ඔය චින්තනේ තව මෝරලා ගිහිල්ලා දැන් අර පකසලච්ඡායන මක්කලි ගෝසාලර පිනපව කියන කාරණාව නෑ මෙහිම ධාතු ධාතු වශයෙන් යන්නේ කියලා කිව්වා වගේම කියනවා මහා සෑයක් නැත්නම් මොන හරි සෑයක් නැත්නම් මොන චෛත්‍යයක් කියන්නේ ධාතු ටිකක් හතර මහා ධාතු අපේ තියෙන සතර මහා ධාතු ඉතින් හතර මහා ධාතු හතර මහා ධාතු වලට යමක් දෙනකොට මල් කියන්නේ හතර මහා ධාතු ඉතින් මෙතන මොකද්ද පින? ඔය ඔය න්‍යාය දකිනකොට පින අදාළ නැහැනේ. මෙන්න මේ විදිහේ චින්තන තියෙනවා. එතකොට සියුම් යන්නේ අර මක්කලි ගෝසාලලාගේ දෘෂ්ටියට. එයාලා කල්පනා කරලා ඉතිකර දෘෂ්ටියට. නමුත් අපි හිතනවා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. හැබැයි බලන් යනකොට ශ්‍රාවක වෙලා තියෙන කාගේද අර මක්කලි ගෝසාලලාගේ. ඉතින් ඒ නිසා අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ. බුදුරණවහන්සේගේ වචන ඉගෙන ගන්නකොට ඊට අනුව කල්පනා කරන්න. අද ගොඩාක් අය මේ ශාසන ඉතිහාසය නැත්තම් බුදුරයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කාලේ ඉතිහාසය කියන අපට මතක් වෙන රජවරුන්ගේ කතන්දර ටිකයි ඒ ගොඩනැගිලි ඒවා ටික විතරනේ. නෑ මේ දර්ශනය පිළිබඳ. ඒ කියන්නේ මේ විමුක්තිය හොයපු අයගේ මතවාද පිළිබඳ ඉතිහාසය. මෙන්න මේක අපි අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම බුදුරන් වහන්සේගේ කාලේ තිබිච්ච අද බෞද්ධයයි සම්මත ඔක්කොටම තියෙන අදහස්. බොහෝ අයට කියන්නේ එච්චරටම තියෙන අදහස. නමුත් අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ හැටියට තමයි කියන්නේ. ඒකට හේතුවම අපිට මේ යහපත් හිතන්න ඕන දෙයක් දුන්න ධර්මයේ තුලදී බුදුරණවහන්සේ දෙන්නේ ලෝකයේදී උපකාර කරගෙන. හැබැයි අපි ඉන්නේ ලෝකයේ තුලමයි. අපට අර ප්‍රඥාව නැහැ. ඒ තරන්නේ බුදුරණවහන්සේ කියපු විදිහට අපි හිතන ශක්තිය නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර ලෝකයට ගැළපෙන චින්තනයට අදාළ වැඩපිළිවෙලම කරනවා. යම්කිසි සංසිඳීමක් හම්බ වෙනවා. යම්කිසි වැටහීමක් හම්බ වෙනවා. ඒ සියල්ලම අර ඒ කාලේ තිබු ශාස්ත්‍රූරුන්ගේ අදහස්. අපි සුළුවෙන් හිතුවට මෙතන තියෙන ලොකු දෘෂ්ටි වලට යන ස්වභාවයක්. අද ඒ අය ඒ නිසයි පින්වතුනි විමුක්තිය කරා අය යොමු වෙන්නේ නැත්තේ. ඒකට මේ ඒ ඉතිහාසය නැත්නම් මේ මතවාද පිළිබඳ ඉතිහාසය බලනකොට ඇත්තටම බලනකොට ගොඩාක් අය ඉන්නේ දේත් එක්ක. ඉතින් ඒ නිසා අපි ඒ සියලු දේවල් ප්‍රතික්ෂේප කරමින් පෙන්නපු ධර්මය ඒ සියලු දෘෂ්ටි වලට යන්නේ නැතිව විග්‍රහ කරපු මේ ධර්මය අපි අපේ ජීවිතයට ගන්න දක්ෂ වෙන්නේ මේ බුද්ධ වචනේ විදිහට ඉගෙන ගැනීම සහ බුදුරජාන් වහන්සේ නමකගේ විතරක් ආවේනික මූලික දේත් එක්ක යමුණ තැනදී. වචන විතරක් නෙමෙයි අර්ථයත් ප්‍රායෝගිකත්වයත් එක්ක පටිසමුප්පාදායි මේ සියලු න්‍යායවල එක්ක. නැත්නම් අපට විද්‍යාවේ තියෙන ක්‍රමවලට විද්‍යාව විග්‍රහ කරපු වචන නැතුව අපේ වචන තුලින් විද්‍යාවේ අදහස අපට අවිල්ලා. බුදුරණවහන්සේගේ ධර්මයේ ඔක්කොම ඉක්මවලා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි බුදුරයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට සම කරන්න බෑ. ඒකයි බුදුරයන් වහන්සේ අසම සමයි. මම මේ දවස්වල බුදුරයන් වහන්සේගේ විවිධ ගුණ ඉස්මතු කරා. මහා කාරුණික, මහා ප්‍රඥා. මේ අසම සමයි කියන්නේ කිසි කෙනෙකුට ලෝකේ සමාන කරන්න බෑ. අසමයි. කිසි කෙනෙකුට බෑ. සම වෙන්නේ බුදුරුන්ට විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විද්‍යාවට ගැලපෙනවා නම් විද්‍යාවේ චින්තනයට ගැලපෙනවා නම් බුදුරන් වහන්සේ කියපු ධර්මයේ සමානයි විද්‍යාඥයන්ට. බුදුරන් වහන්සේ කියපු දර්ශනය ආලරකාරණලාමට ගැලපෙනවා නම් බුදුරන් වහන්සේගේ දර්ශනය සමානයි ආලරකාරණලාට. එහෙනම් අසම වෙන්නේ අසම සම සම බුදුරුන් විතරක් වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ සත්‍යාස්ත්‍රුන්ගේ අර මම අර මුලින් පැහැදිලි කරපු චින්තනයට දැන් අපි කල්පනා කරන මෙතන සත්වයේ පුජ්‍යලයක් නැහැ. මොකද සත්ත්ව පුජ්‍යල කියන කාරණාව නැහැ කියලා කල්පනා කිරීම දෘෂ්ටියක්. ඒක සාක්ෂාත්විය යුත්තක්. සත්වයකට කොහොමද සත්වයේ පුජ්‍යලේ නැහැ කියලා කල්පනා කරන්නේ. ඒක සම්පූර්ණ දෘෂ්ටියක්. සාක්ෂාත් විය යුත්තේ සත්වයේ පුජ්‍යලයක් ඉන්නේද කල්පනා කරනවා. ඔන්න ඔය ප්‍රතිපදා ඒ කාලේ පකුද කච්චායන මක්කලි ගෝසාලගේ තිබ්බේ. අපි හිතන්නේ අපි විතරයි ඒක දන්නේ කියලා. ඒ දෘෂ්ටි යාලකට තිබුණේ. එයාලා කල්පනා කරා බාහිරත් ධාතු, මෙතනත් ධාතු. ඉතින් මේ ධාතු ධාතු වල සංස්කන්ධයක් තියෙන මෙතන සත්පුජ්‍යල කතාවක් පිනපවක් කියන දෙයක් එදෙන්නේ මෙන්න මේ විදිහේ දේ අද අපි තුල අපි හිතුවට නෑ කියලා ගොඩක් අය තුල තියෙනවා. සියුම් යනවා අර කට්ටියන්ගේ දේට සමානයි බුදුරන් වහන්සේගේ දර්ශනය. එහෙනම් බලන්න ඒ එහෙම වුණා නම් බුදුරන් වහන්සේ අසම සම වෙන්නේ. ඒ සියලු ලෝකයේ තිබෙන ඇහෙන කතා කරන ප්‍රතිවේද වෙන ලෝකයේ අයට සියලු දේවල් වලට සමාන කළ නොහැකි දෙයක් බුදුරජාන් වහන්සේගේ ධර්මය. අපි ඒ අදහසෙන් බලන්නට ඕන. එහෙම නැත්නම් අපි අද හැම වෙලෙම අර එක එක අයගේ දෙයට ගලපනවා. කල්පනා කරනවා. ඒතර බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඉස්මතු කරපු අසම ගුණේ, කියන්නේ බුදුරණවහන්සේගේ අසම ගුණේ, බුදුරණවහන්සේ අසම ගුණේ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේට විතරක් ඉස්මතු කරපු දෙයක් එක්කනේ. වෙන දෙයක් එක්ක නෙමෙයිනේ. බුදුරණවහන්සේ විතරක් හම්බෙච්ච දෙයක් එක්ක. අනිත් අයට හම්බෙච්ච දෙයක් එක්කනේ. දැන් අනිත්‍ය කරන දේ එක්ක ගත්තොත් බුදුරණවහන්සේ සමානයි. දැන් අවබෝධයේදී බුදුරණවහන්සේ පෙන්නනවා රහතන් වහන්සේ සම්බුද්ධ සූත්‍රයේ රහතන් වහන්සේලෙන් අහනවා බුදුරණවහන්සේගේ රහතන් වහන්සේ වේදනස මොකද්ද කියලා. රහතන් වහන්සේලා කියනවා බුදුරණවහන්සේ ශාස්ත්‍ර අපට කියලා දෙන්න. දෙගොල්ලෝ අවබෝධය සමානයි. හැබැයි බුදුරණවහන්සේ තමයි ස්වයංව අවබෝධ කරලා පෙන්වුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ විතරක් සොයන් අවබෝධ කරලා පෙන්නපු අනික් ශාස්ත්‍රවලට සමාන වෙන්නේ නැති අන්නේ අවබෝධය එකයි බලන්න ඕනේ. අවබෝධය කරා යන තැනදී බුදුරණවහන්සේ පෙන්නපු නිවීම කෙලෙස් දුරවීම කරා යන තැනදී ඒ තැන එක්කල් බලන් ගියොත් විතරයි අපට සැබෑව බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය තේරුම් ගන්න පුළුවන්. අනිත් දේවල් අනිත් ශාස්ත්‍රවල පෙන්නලා තියෙනවා. ඒව වැරදිව නෙමෙයි, හරියව තියෙනවා. ආලර කරම් පුද්ද කරම් පුත්ත නිවැරදි මාර්ගය කි. හැබැයි ලෝකේ ලෝකේ නිවැරදි මාර්ගයක. ලෝකෙන් ඈතරවන නෙමෙයි. අලරකාර මුද්දකරාම පුත්ත දෙවෙනි වන්නේ හරි ශ්‍රාවකයෝට විතරයි. සෝතාපන්න ශ්‍රාවකයෝට විතරයි ලෝකේ. එච්චරට ලෝකයේ උතුම් තැනකට යන ප්‍රතිපදාවක ගිය ශාස්ත්‍රවරු. එහෙමනම් අපි ආර්ය ශ්‍රාවක නොවි අලකරම් උද්දකරම් පුත්ත කියන ශාස්ත්‍රවරු පහත් නැත්නම් වැරදි මාර්ගය ගැන හැටි දැක්කොත් එතන ඇත්තටම ආර්ය උපවාද කියන කාරණාව අන්‍ය අන්‍ය විතරාගිය අයට අභූත චෝදනාවක් තියෙනවා. අභූත චෝදනා කරන කතාව නෙමෙයි. නමුත් ඒ අපි හා සසඳනකොට ඊට වඩා ඉහළ තැනක ඉන්නවා. අපි ආර්ය භූමියට ඇවිල්ලා නැත්තම්. හැබැයි යාලට ඒ ආරකාර මුද්ද කරන පුත්‍රට වඩා වෙන අවස්ථාවක් අපිට තියෙනවා. දහම දැකීම සඳහා ධර්මයේ තියෙනවා. එයාලට එක නැහැ. ඉතින් ඒ නිසා අපි මේ හැම පැත්තම කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්නට ඕන නැත්තේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට විමුක්තිය හොයන ප්‍රතිපදාව පෙන්නපු කරුණු ඒ විදිහට බලන්න ඕනේ බුදුරණවහන්සේ හැම දැන් ලෝකේ ඉහළ තැනට යන ප්‍රතිපදාවක් පෙන්වනවා. මොකද බුදුරණවහන්සේ පහතට යන්න කියන්නේ නෑනේ. එයාලගේ නුවණ අනුව මේ ප්‍රතිපදාව පෙන්වනවා. මොකද ඒකටත් බුදුරණවහන්සේ හැකියාවෙන් යුක්තයි. හැබැයි බුදුරණවහන්සේට විතරක් ආවෙන හැකියාව අන්න අර ගුණයෙන් යුක්ත කෙනාට එන ආකාරය යොමු වෙන ආකාරය මේ සක්කාය දිට්ඨිය කරන ආකාරය පෙන්වා දෙනවා. ඉතින් මම මේ පින්වතුන්ට ගිය සැරේ මජ්ක්‍ධිම නිකාය විවරණය කරන තැනදී සල්ලේක සූත්‍රයේ යම් කරුණු ටිකක් පැහැදිලි කරා. මම අදත් ඒ සූත්‍රයමයි පැහැදිලි කරන්නේ. සල්ලේක සූත්‍රයේ නිදාන විස්තරයේ ඊසරේ <coughs> කතා කරන්නට දුනා. ඒ තමයි අර චුන්ද ස්වාමීන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් අහනකොට මේ ආත්ම දෘෂ්ටි නැත්නම් මේ සක්කලෝකය හා සම්බන්ධ අත්පටිවාද අත්වාද පටිසංයුක්ත ලෝකවාද පටිසංයුක්ත මෙන්න මේ දෘෂ්ටි දුරු වෙන්නට අත්වාද පටිසංයුක්ත ලෝකවාද පටිසංයුක්ත එකට මුල මොකද නැත්නම් ඒක කොහොමද දුරු වෙන්නේ කියන මෙන්න මේ වගේ විග්‍රහයක් චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් අහනවා. මෙන්න මේකේ මුල මොකද්ද කියලා. ඒ අවස්ථාවේ තමයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අත්වාද පටිසංගත ලෝකවාද පටිසංගත මෙන්න මේක උපදින යම් තැනක් තියෙනවාද ඔන්න ඔය එක තමයි දෘෂ්ටිය තියෙන්නේ එතන තමයි මේ හැමදේම තියෙන අන්න ඒ කාරණාව සත්‍ය දැකලා මම මගේ නෙවෙයි මට ආයිත් නැති බව සත්‍ය දකින්න කියන නුවණ නුවණින් යුක්තව දිනු කර ප්‍රඥා තාබුත ඥානියත් එක්ක දකිනකොට යථා තෙත්ත්‍ය උපජ්ජති අත් තේචේතා අනුසේති අත් චේතා සමුදෝජයන් සිතන්නේ තමම නේසමස්න මේ සවත්තාති එවමෙතන් යථාභූතං සම්මප්පන්නයි පස්සතෝ තහත වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනකොට තමයි ඔන්න ඔය දෘෂ්ටිය දුර වෙලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ චුන්ද කියන ස්වාමින් වහන්සේට පැහැදිලි කරනවා. එතකොට මේ දේශනාව මාතෘකාවම තියෙන්නේ කෙලෙස් දුරු වීම පිළිබඳව. ඒතර මම මුලින් විග්‍රහයක් දුන්නෙත් ඒකයි මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට හැමිනෙච්ච නුවණැති භික්ෂූන් මේ අහන ප්‍රශ්නයක් මේක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන මූලික බුදුරණවහන්සේගේ දර්ශනය පිළිබඳව බුදුරණවහන්සේ වෙන්නප විග්‍රහය පිළිබඳව තමයි මේ අහන්න යමු වන්නේ. ඒතර බුදුරණවහන්සේගෙන් ඇහුවෙම මේ ලෝකයේ සියලු දෙනාම මේ ආත්මය නැත්නම් ලෝකය මුල් කරගෙන තමයි දෘෂ්ටි හටගන්නේ. මේ දුර්වීමේ මූල ආරම්භය තමයි මේක කොහොමද මේ දුරවන්නේ කියන මෙන්න මේ කාරණාව තමයි අහන්නේ. එතකොට තමයි බුදුරයන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ දුරවන්නේ ඒ හටගන්නේ කාරණාව යථාර්ථ වශයෙන් දකින දැකලා මම නොවේ මගේ නොවේ මට ආයතන වශයෙන් නුවණින් දකින කොටයි එය දුරවන්නේ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ පැහැදිලි කිරීම ආපු තැනදීම හම්බෙන්නේ මොකද්ද? කෙලස් දුරවන බව. දැන් මෙතන හොඳට බලන්න පොතක තියෙන කවුරු හරි පොතක ලියපු දෙයක් ඉගෙන ගන්නවා කියන අදහසින් තොරව බුදුරජාණන් වහන්සේ තුන්ද ස්වාමීන් වහන්සේ එක්ක මේ කරපු සාකච්ඡා. එතකොට යම් කිසි දැන් එකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලැමැදාග පිළිසිදු පිළිවෙලකට ගැළපීමක් එකයි බලන්නට ඕන. එතකොට මේ තුන්ද ස්වාමීන් වහන්සේ අහපු කෝණය අන්න මම අර මුලින් පැහැදිලි කරා වගේ මේ බුදුරන් වහන්සේ පෙන්නපු දර්ශනියත් එක්කම ඇහුවෙකෝ ප්‍රශ්නේ. ඒකේ මූලාරම්භය මොකද්ද? අනිත් අය ලෝකවාද සහ අත්වාද කියන මෙන්න මේ දෘෂ්ටියක ඉන්නේ. එතකොට මේ දෘෂ්ටි සියල්ලක්ම දුර වෙන ප්‍රතිපදාව මොකද්ද කියලා අහන තැනදී තමයි මේ උත්තරේ දුන්නේ. එතකොට ඒ ඒ විදිහේ අදහස දුරු වෙන, දෘෂ්ටි දුරු වෙනකොට කෙලෙස් දුරු වෙන බවක් කියන්නේ කෙලෙසයක් එක්කනේ යන්නේ. පැවැත්ම තියෙන්නේ. එහෙනම් ඒ මූලිකම කාරණාව ඒ දුරු වෙන තැනදී මේ කෙලෙස් දුරු වෙන කාරණාව ගැන තමයි අදහස ඇති වෙන්නේ. ඊට පස්සේ අහන්නේ කේසරේ විග්‍රහ කරා බුදුරණවහන්සේ කියලා ඉවර වෙන ඊට පස්සේ විග්‍රහ කරලා පෙන්නනවා. චොන්ද මේ පළවෙනි ධ්‍යානය කියන්නේ කෙලස් තුරු කිරීමක් නෙවෙයි. දැන් මම බලන්න මේකේ පදනම. පොතක ඉගෙන ගන්න දෙයක් ඇටියට බලන්න නැතුව මේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරණසතර සාකච්ඡාව. එතකොට චුන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයත් එක්ක චුන්ද ස්වාමීන් වහන්සේට උත්තර දීලා ඊට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ පළවෙනි ධ්‍යානයේ කෙලස් දුරු වීමක් නෙවෙයි. ඒක සැපසේ වාසය කිරීමක්. දෙවෙනි ධ්‍යානයේ 3 4 කෙලෙස් දුරු වීමක් නෙවෙයි. ඒක සැපසේ වාසය කිරීමක්. ඒතර අර දෘෂ්ටිය කැඩීමත් එක්ක කියන්නේ දෘෂ්ටියේ මූලාරම්භය මේ ලෝකය සහ මම කියන ගැනීමත් එක්ක මේ හටගත් දෘෂ්ටියේ මුලම මේ දුරු වෙන තැනදී මේ කෙලෙස් දුරු වෙන දේ කියලා මේ ලෝකේ හම්බ වෙන්නේ. ලෝකයට හම්බ වෙන්නේ මෙන්න මේ අෂ්ට විමෝක්ෂ යන ප්‍රතිපදාව විතරයි. ඒකත් එක්ක ඒක මොකද ඒක බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නැතුවත් විමුක්ති හොයන අය කෙලෙස් දුරු වෙච්ච දෙයක් මේ ප්‍රශ්නය නිදහස් වෙච්ච දෙයක් හැටියට හොයාගෙන තිබුණා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙතනයි. මෙන්න මෙතනින් තමයි සත්‍ය දැකපු තැන තමයි මේ දෘෂ්ටියට මේ ප්‍රශ්න ටික ලෙහෙන්නේ. ඒ පළවෙනි ධානය කෙලස් දුරු කිරීමක් නෙවෙයි. සැපසේ වාසය කිරීම. දෙක කෙලස් දුරු කිරීමක් නෙමෙයි. සැපසේ වාසය කිරීම. තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කෙලස් දුරු කිරීමක් නෙමෙයි. සැපසේ වාසය කිරීම. ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානා සංඥායතනෙ. මේ ආරිවිනේ කෙලස් දුරු කිරීමක් නෙමෙයි. සාන්ත විහරණයක්. ඒතර ආරි විනය කියලාම කියනවා. ආරි විනය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ විනය බුදුරජාණන් වහන්සේම පෙන්වන විනය හික්මීමේ කියන්නේ මේ රාග ద్వේෂ මෝහ විනයට නැත්නම් මේ එක ඒ රාග ద్వේෂ මෝහ ප්‍රහාණයට සත්‍ය දකින මේ ආර්ය විනේ එහා බලනකොට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ කෙලස් දුරු කිරීම නෙමෙයි ආර්ය විනේ එක හැම්බෙටි සැපසේ වාසය කිරීමක් විතරයි අරූප ධානය ටික හම්බෙන්නේ සාන්ත විහරණයක් විතරයි. මොකද සැපසේවාද කිරීමක් කියන්න බෑ සැපේ ඉක්මවලනේ. එක සාන්ත විහරණයක් විතරයි. ආර්ය විනය. එතකොට මම අර පටන් ගෑමම කිව්ව එකයි ආර්ය විනයත් එක්ක යොමු කරන තැනක් මෙතන. මේ දේශනාව. මොකද මේක තුන්දු ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට සාකච්ඡාව. එතකොට ඔන්න ඔය විදිහට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වනවා. වේ. ආර්ය විනය තමයි ආර්ය විනයට යොමු වීම තමයි අර මුලින්ම පෙන්නේ මුල ආරම්භයනේ හුවේ. මුලින්ම අත්වාද ලෝකවාද මේ දෘෂ්ටි ටික දුර වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා විග්‍රහ කරලා ඒකට යොමු වෙන තැනදී ඒ හික්මෙන විනයේදී ඒ හික්මෙන ප්‍රතිපදාවේදී පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන හතර කෙලෙස් දුරු වීමක් නෙවෙයි. ඊට ධම්මසුඛ විහරණයක්. මොකද ඒත් ඇති කරගත්ත ප්‍රතිපදාව. තවත් ඇති කරගත්ත දෙයක්. කාමයේ අයින් වෙලා අර අර දේ හොඳයි කියලා ඇති කරගත්තා. එතනත් ආත්මවාදයක් නැත්තම් ලෝකය කියන මේ දෙයත් එක්ක ඇති වෙච්ච දෙයක්. ඒක හැබැයි ආර්යවෙනියේ ප්‍රතිපදාවේ සැපසේ වාසය කියලා. මොකද කාමයන් දුකසේ. එතන මේක සැපසේ වාසය කියලා ආර්යවෙනියේ ඉන්නකොට. ආර්ය විනී හික්මන කෙනා අර සත්‍ය දකිනකොට කාමයන් එන එක හරි පීඩාවයි. ඒ දුකක් ආර්ය විනී දර්ශනේ දකින නිසා. ඇයි අරක වැරදි කියලා හම්බ වෙනවා. ඒ නිසා ඒක දුකසේ වාසය කිරීම. නමුත් ආර්ය විනයට යොමු වුණාම ධ්‍යාන එනකොට සැපසේ වාසය කිරීම. කෙලෙස් දුරු වීම නෙමෙයි. එතකොට අරූප ධ්‍යාන එනකොට ආර්ය විනයට ආවම ශාන්ත විහරණයක්. ඒක ආර්ය විනී ප්‍රතිපදාව. එතකොට මේ ආර්ය විනයට ආව කෙනාට මේ යොමු වෙන ආකාරය. ඒත් ආර්ය විනයේ හික්මීමක් තියෙන්න ඕනේ. දැන් අර කියපු පළවෙනි රූපාවචර සහ අරූපාවචර සමාපatti ලෝකේ වැරදි දේ දුරු කරලා හොඳ ප්‍රතිපදාවකට යොමු වුණා. එතකොට ඕක තමයි මේ ලෝකේ අන්‍ය ශාස්ත්‍රවරු ලෞකික සම්මාදිටියෙන් යුක්තව විමුක්තිය හොයද්දී ලබන ප්‍රතිපදා ටික. දැන් ලෞකික සම්මාදිට්ඨිය පවා ඉක්මවනවා අර පකුඩ කච්චායන මක්කලි ගෝසාල්ලා වගේ අර ධාතු වශයෙන් කල්පනා කරලා සත්පුජ්‍යලියෙක් නෑ කියලා පිනපව කියන එක අතහැරලා යනකොට එයාලත් හිතන්නේ මේ නිවීමක් කියන ප්‍රතිපදාවකට යොමු වෙලා අන්න එතන ලෞකික සම්මාදිට්ඨිය තිබුණා නිරේ කරා යොමු වෙනවා එයාලගේ අදහස් කියනකොට එතකොට අද අපි බුදුරණවහන්සේගේ ගත්තට පස්සේ සමහර අය අර චින්තනයකට දාගෙන අන්න අර දෘෂ්ටියට යොමු වෙලා යනවා බුදුරණවහන්සේ කියන සත්‍ය දර්ශනයට එන්නේ නැතුව. එතකොට මෙන්න මේ ආර්ය විනයත් එක්ක බලන්න ඕනේ. බුදුරණවහන්සේ ප්‍රතිපදාවත් එක්ක යොමු වෙන්න ඕනේ. එතකොට දැන් මේ විදිහට විග්‍රහ කරලා පෙන්නවා එහෙනම් මේ ලෝකී යම් කිසි කෙනෙක් සත්‍ය නොදක ලෞකික සම්මාදිට්ඨියත් එක්ක යනකොට විමුක්තිය කියලා ලබා ගන්න පුළුවන් හොයාගත්ත ඒකක්වත් විමුක්තියක් නෙමෙයි කෙලෙස් දුරු වීමක් නෙවෙයි කියන එක ආර්ය විනයට යොමු වෙච්ච තැනදී ditta dhammasukha විහරණයක් සහ සාන්ත විහරණයක් බව බුදුරණාහි ඉස්මතු කළා චුන්ද ස්වාමීන් වහන්සේට පෙන්වුවා. එහෙම පෙන්නලා දැන් මේ කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවක් නෙමෙයි එකන දෙයනේ දෙය තියෙන්නේ. එතකොට තව දෙයක් අල්ල ගැනීම නැත්නම් අර වෙන පැත්තකට යොමු වෙන තව දෙයක් පැවැත්වීමට එහා ගියපු ආර්ය විනය චින්තනයත් එක්ක ඔන්න කෙලස් දුරු වෙන ආකාරය පෙන්වා දෙනවා. චුන්ද මෙන්න මේක කෙලස් දුරු වීමක්. කොකද? අන්නය විහිංසාව විහිංසා කරනවා. මම මේ විහිංසාවෙන් වෙන් වෙනවා කියලා. අන්න නිකලෙස් කියන්නේ කෙලෙස් නැති කරගන්න. නැත්නම් කෙලෙස්ය දුරු කරගන්නවා. මේ විහිංසාව කියන කෙලෙස්ය. අන්න දුරු වෙනවා. එතකොට දැන් දැන් අපි දන්නවා අපි උදාහරණයකට ප්‍රාණඝාතය කරන කෙනෙකුගේ ප්‍රාණඝාතය කිරීම කියන කාරණාවෙක එයින් වෙන් වෙනකොට ලෝකයේ පැත්තෙන් කුසලය පැත්ත තියෙනවා. නමුත් ඒ දෙයින් වෙන් වෙනවා කියනකොට ඒ කෙලෙස්ය අයින් වෙන ඕන ඒ ඒ කාරණාව එක්ක බලන්නට ඕනේ. මේ ආර්ය විනයත් එක්ක බලන්නට ඕනේ. ආර්ය විනයත් එක්ක ඒ කෙලස් ඇති වෙන කාරණාව එක්ක ඒන් ඉක්මවීම බලන්නට ඕනේ. එතකොට මේ කෙලස් ඇතිවීම තියෙන්නේ ආර්ය විනේ මේ සත්‍ය දකින්න තියෙන ලෝකය සහ ආත්මය කියන දේ තුළ ඒ ඒ දෘෂ්ටි හැතගන්න තියෙන දේ තුළ සත්‍ය දකින්න නැතිකම නිසා යථා භූත වශයෙන් සත්‍ය නොදකින්න නිසා මම කියලා ගැනීමෙනුයි ওই දෘෂ්ටියට යන්නේ. ඕකත් එක්කනේ කෙලෙසි තියෙන්නේ. වෙන දෙයක් එක්ක නෙමෙයිනේ. එහෙනම් ඒ කෙලෙසි දුරු වෙන්නේ අර මුලින්ම පැහැදිලි කරා. ඒ දෘෂ්ටිය හටගන්න හේතු වෙන තැනම යථාභූතය දකිනකොට මම නෙමෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මනා ප්‍රඥාවෙන් දැකපු දෙයයි. ඒතර ආර්ය විනයට මේක යමුනහම දැන් මොන ප්‍රාණඝාතය කරන තැන දැන් මේ ලෝකේ ප්‍රාණඝාතය කරනවා. දැන් ඒකත් එක්ක බලනකොට එතන ඒ කෙලෙසිය ඇති වෙන්නේ මේ ලෝකේ ආත්මය සහ ලෝක කියන මෙන්න මේ දෘෂ්ටි පාදක කරගෙන. එතනම සත්‍ය දකින තැනදී එහි යථාභූත වශයෙන් හම්බෙන තැනදී මොකද වෙන්නේ? මම නෙවෙයි මගේ නෙවෙයි මට ආйти නොවන බව ප්‍රඥාවට හම්බුනහම එයින් ඉක්මෙනවා. එයින් ඉක්මෙනවා කියනකොට එහෙනම් ඒ දේ අතහැරිලා. අන්න එහෙනම් කෙලෙසය විහිංසාව අතහැරෙනවා. විහිංසා කියන කෙලෙසේ දුර වෙනවා. අන්න ඒ විහිංසාව දුරු වීම ඒකේ අනිත් පැත්ත අවිහිංසාව. එහෙනම් විහිංසාව දුරු වීම අවිහිංසාව කියන්නේ කෙලෙස් දුරු වීම මේ ආර්ය විනයත් එක්ක. ප්‍රාණඝාතය කරන ලෝකයේත් එක්ක බලනකොට මේ ලෝකී ප්‍රාණඝාතය කිරීම මේකෙන් වෙන්වීම. අර ආර්ය විනයත් එක්ක ඒක ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ඒක කෙලෙස් දුරු වීමක්. ඒතර ප්‍රාණඝාතයෙන් වෙන්ුනේ කොහොමද? ඒ කෙලෙස් දුරු වීම ප්‍රාණඝාතයෙන් වින්ුනේ අර ලෝකය සහ ආත්මය කියන මේ දෙක පදනම් වෙලා ඇති වෙනවනේ මේ ලෝකෙ පැවැත්ම කෙලෙසය ඇති වෙනවනේ. ඒතකොට කෙලෙසය ඒ තැනම සත්‍ය දකිනවා නම් යථා භූත වශයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අනේකින් අයින් වෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. සොරකම් කරන ලෝකයට එක බලනකොට සොරකමින් වෙන්වීම. අබ්‍රහ්මචාරී බ්‍රහ්ම අබ්‍රහ්මචාරී ලෝකයට එක්ක බලනකොට බ්‍රහ්මචාරී වීම. අපිට මෙතන බලන්න ඕනේ මේ කෙලෙස් තුරු වීම කියන න්‍යායත් එක්ක. මොකද මේකේ තව විග්‍රහ ටිකක් එහෙමත් තියෙනවා. දැන් බුදුරණවහන්සේ කෙලෙස් දුරු වීම කියන විග්‍රහයක් එක්ක මේ යන්නේ. හොඳට කල්පනා කරන්න චුද්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට සාකච්ඡාව. වෙන දෙයක් නෙමෙයි. ඒ සාකච්ඡාව මේ තියෙන්නේ. චුද්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. උත්තරේ දෙනවා බුදුරන් වහන්සේ. මෙන්න මේ ආත්මවාද වෙන ප්‍රශ්නයක් අහන්නේ නෑනේ. අර ප්‍රශ්නෙම තමයි උත්තර දීගෙන යන්නේ. ආත්මවාදය අත්වාද සහ ලෝකවාද පටිසංයුක්ත මෙන්න මේ දෘෂ්ටි වලට යන ආකාරය දුරවන්නේ කොහොමද? එහි මුලාරම්භයට යොමු වන. මේකට තැන යොමු වන්නේ. අන්න ඒකට පැහැදිලි කරා එහි යථාභූත ඥානයෙන් එය දකිනකොට මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති කියලා දැකීමෙන් එය අතහැරෙනවා. ඒකට අන්න කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවට යොමු කරන හැටි. එතකොට ඒ න්‍යාය බලන්න ඕන හැටි. දැන් අර රූප රූප සමාධිය වලදී විග්‍රහ කරා මේවා කෙලෙස් දුරු වී නොවේයි. එක යම් තැනක ඉන්නවා. යම් තැනක් එතන. එතකොට මූල තැන ඉඳලම අකුසලයේ ඉඳලම විග්‍රහ කරගෙන එනවා. ඊළඟට මුසාවාද කරන තැනත් එක බලනකොට මුසාවාදයේ අනු මුසාවාදයේ බොරු කියනවා මෙන්න මේකෙන් දුරු වීම කෙලෙස් දුරු වීම. එතකොට අර ආරණ්‍යයේ දර්ශනයත් එක බලන්න ඕන. ළඟට පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, අ비ජ්ජාව, කියන දැඩි ලෝභය, ව්‍යාපන්න චිත්තය. එතකොට එකකින් වෙන් වෙච්ච එක තමයි ළඟට කතා කරන්නේ. තරහසිත, මිච්ඡාදිත්‍ය ඊළඟට මිත්‍යාදිටියෙන් ඉව සම්මාදිට්ඨිය. මිත්‍යා සංකප්පේ, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. එතකොට මෙතන සමාධිය මිත්‍යා සමාධියෙන් ඉව සම්මා සමාධිය කියනවනේ. එතකොට කෙලෙස් දුරු වීමක් කියනකොට හම්බ වෙනට ඕනේ කෙලෙස්යේ ඇති බව, ඒන් දුර වෙන බව. එහෙනම් කෙලෙස්ය ඇති බවින් වින්වීම සම්මා සමාධිය. ඒක සල්ලේකයක් කෙලස් දුරු වීම. නමුත් ධ්‍යානට කෙලස් දුරු වීම කියන්නේ නැහැ බුදුරන් වහන්සේ. නමුත් මෙතන කියනවා මිච්ඡා සමාධිය දුරු වෙලා මිච්ඡා සමාධිය ලෝකියා ලෝකී මිච්ඡා සමාධිය අනින් ඉන්න නමුත් මම මේකෙන් වෙන් වෙලා සම්මා සමාධියෙන් යුක්ත වෙනකොට කෙලස් දුරු වෙනවා. නමුත් පළවෙනි ධ්‍යානයේ 2 3 4 අරූප ධ්‍යාන කෙලස් දුරු වීමක් නෙමෙයි කියලා බුදුරණවහන්සේ කලින්ම පැහැදිලි කරා. ඒතර මෙතන එහෙනම් අර ආර්ය න්‍යායත් ආර්ය විනයත් එක්ක යන තැන. ආර්ය විනයත් එක්ක යනකොට මේ කෙලෙස් දුරු වීම. ඊළඟට සම්මා සමාධි, සම්මා ඥාන, මිච්ඡා ඥාන දුරු වෙලා සම්මා ඥාන, මිච්ඡාය මුත්‍ති දුරු වෙලා සම්මා මුත්‍ති. අන්න මිච්ඡාය මුත්‍ති තියෙනවා. එතකොට මිච්ඡාය මුත්‍ති කියන්නේ වැරදි විමුක්තිය. වැරදි විදිහට යම් විමුක්තියක් ලබන එක තුනතර ඒක ලෝකයා තුළ ඉන ඒකෙන් වෙන්වීම. ඊළඟට තීන මිද්දේ උද්දච්චය විචිකිච්ඡාව ඊට පස්සේ ක්‍රෝධය ඊළඟට අර මුලින් විග්‍රහ කර බද්ධ වෛරය ගුණමකුකම මෙන්න මේ සියලු කාරණා ඊර්ෂියා මසුරුකම කෛරාටි මායාව තද බව අධිකමානී පාපමිත සේවනයේ ප්‍රමාදය ශ්‍රද්ධාව නැති බව, ලැජ්ජා බව නැති බව, ඊළඟට මෙන්න මේ විදිහට අල්පස්වත බව ඒ එකරුණ බලලා එකෙන් වෙන්වීම ආර්ය විනයත් එක්ක අන්න ඒක කෙලස් දුරු වීමක් කියනවා. එතකොට දැන් අර සමාධිය ගැනත් විග්‍රහ කරලා කෙලස් දුරු වීම. නමුත් මුලින්ම අර ටික කිව්වා කෙලස් දුරු වීම නෙමෙයි. එහෙනම් මේ විග්‍රහ කරේ කොයි විදිහටද? ආර්ය විනයත් එක්ක. ඊළඟට කුසීත බව මුට්ටස්සති දුප්පඤ්ඤ ඊළඟට දෘෂ්ටි වලට යන්නේ එක දෘෂ්ටි වල දෘෂ්ටි පදරිය පරාමර්ශණය කරගන්න එකෙන් වෙන්වීම ඒ පරාමර්ශය නොගැනීම මෙන්න මේ විදිහට මේ කාරණා 44කින් විග්‍රහ කරලා පෙන්නනවා මේ කෙලෙස් දුරු වීම පිළිබඳව ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක කියලා ඉවර වෙලා දැන් බලන්න මේක ගැළපීමක් තියෙන්න ඕනේ න ගැළපෙන හැටි. දැන් අර ටිකේ විග්‍රහ කර කෙලෙස් දුරු වෙනවා කියලා. කෙලෙස් දුරු වීමක් ඒ කියලා. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරන චුන්ද මේ කුසල් ධර්මයක් වඩන හිතක් ඇති කර ගැනීම පවා විශාල උපකාරණ දෙයක්. බොහෝ උපකාරණ දෙයක්. එහෙමනම් මේ හිතක් ඇති කරගෙන කයෙන් වචනයෙන් ක්‍රියා කිරීම ගැන කවර කතාවද? හිතක් උපදවා ගැනීම බොහෝ උපකාරයි. එහෙනම් කයෙන් වචනෙන් ක්‍රියා කිරීම ගැන කවර කතාවද? ඔන්න ඊළඟට විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ චුන්ද මේ විහිංසාව කියන කාරණාව දුරු කරලා මේ විහිංසා හිංසා කරන උදවියේ ඉන්නවා ඒ වුණාට මේ සත්වයන්ගේ හිංසාවෙන් තොර වෙලයි මම ඉන්නේ කියලා සිතක් උපදවා ගන්නවා. සිතක් උපදවා ගන්න ඕනේ. ඒතර ඒ චිත්ත උපාදයක් පිළිබඳව. මේ හිංසාව දුරු කිරීම පිළිබඳ චිත්ත උපාදය බොහෝ උපකාර බොහෝ කුසල් සිදු වෙන දෙයක්. බොහෝ කුසලයක් සිදු වෙන දෙයක් කියලා විග්‍රහ කරා. එතකොට දැන් අර මුලින් විග්‍රහ කරා එක කෙලස් දුරු වීමක් කියලා. දැන් විග්‍රහ කරනවා බොහෝ කුසලයක් උපදීමක් කියලා. මොකද දැන් බුදුරණවහන්සේ අර අහපු ප්‍රශ්නයත් එක්ක බුදුරණවහන්සේගෙන් උත්තරේ දීලා කෙලස් දුරු වෙන ආකාරයෙන් විග්‍රහ කරා. එතකොට අර සමාධිය පිළිබඳව කෙලස් දුරු වීමක් නොවේ කියලාත් විග්‍රහ කරා. මෙතන කෙලස් දුරු වීමක් කියලාත් විග්‍රහ කරා. එහෙනම් දැන් මේක කෙලස් දුරු වීමක් විතරක්ද කියන කාරණාව කතා කරන්න වෙනවා. මොකද ලෝකයේදී දැන් සමාධිය කතා කරනකොට කෙලස් දුරු වීමක් නේ. එහෙනම් ඒ කතා කරන්න න්‍යායත් එක්කම. නමුත් අතන ආර්ය විනයත් එක්ක බැලුවේ. එතකොට මේ කතා කරපු ටික තුල මේ 44 තුල අර සමාධි ටිකත් අන්තර්ගත වෙනවා. හැබැයි ආර්යමිනියත් එක්ක බලන්නට ඕනේ ඒ කෝණයට. ඒ හික්මීමත් එක්ක. වෙන විදියකට නෙමෙයි. ඊට පස්සේ බුදුරණවහන්සේ මේ කියපු කරුණු ටිකම, මේ 44 කරුණු 44 ටිකම මේ කෙලස් දුරීමක් කියලා කියන්නේ නැතුව විග්‍රහ කරනවා. ඒ හැම එකක්ම බොහෝ කුසල් ධර්ම. ඒ සිතේ ඉපදීම බොහෝ කුසල් ධර්මයක් කියලා. මෙන්න මේ විදිහට ඒ 44 ගැන විග්‍රහ කරනවා. හැබැයි කෙලෙස් දුරු වීමක් නෙවෙයි. බොහෝ කුසලයක් ඉපදීම. අර මූලික ආර්ය විනයත් එක්ක අරක විග්‍රහ කරා. දැන් මෙතන විග්‍රහ කරා මේක බොහෝ කුසලයක් ඉපදීම. ඒ 44ම විග්‍රහ කරනවා. ඒ හත ඒ ඔක්කොම විග්‍රහ කළා ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චුන්ද මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. ඒ තමයි භයානක මාර්ගයකුත් තියෙනවා. ඒ මාර්ගයේ මග හැරලා යන්න පුළුවන් හොඳ මාර්ගිකුත් තියෙනවා. ඒ වගේම චුන්ද භයානක තොටුපළකුත් තියෙනවා. ඒ තොටුපළ මග හැරෙන්න පුළුවන් හොඳ තොටුපළකුත් තියෙනවා. භයානක මාර්ගයක් තියෙනවා හොඳ මාර්ගයක් තියෙනවා. භයානක තොටුපළක් තියෙනවා හොඳ තොටුපළක් තියෙනවා. එතකොට ඒ භයානක මාර්ගයට යනවා. හැබැයි කටුක දේවල් හම්බෙන්නේ. හොඳ මාර්ගනකොට යහපත් දේවල් හම්බෙන්නේ. අන්න බුදුරණාහි විස්තර කරනවා චුන්ද අන්න ඒ වගේ තමයි. සත්ව හිංසාව කියන කරන කෙනෙක් සත්ව හිංසා අනු සත්ව හිංසා කරනවා. අන්නේ භයානක මාර්ගයේ මග හැරලා අවිහිංසාව කියන ඒ කියන්නේ හිංසා නොකරන කියන යහපත් මාර්ගය. ඒ තමයි තියෙන්නේ. භයානක මාර්ගය අතහැරීමටයි අවිහිංසාව තියෙන්නේ. එතකොට මෙතන පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ අර විදිහට සිචිත්ත උප චිතක් සිතක් ඉපදවීම පව කුසලයක් කියලා ඒ කරුණු 44ම කියලා ඊළඟට පැහැදිලි කරන අර මාර්ගය නැත්නම් යහපත් මාර්ගයක් තියෙනවා වැරදි මාර්ගෙ මග හරින්න. යහපත් තොටුපළක් තියෙනවා වැරදි තොටුපළ මග හරින්න. අන්න ඒ වගේ කියන මේ හිංසා කරන අය කෙනෙක් මග හිංසාව මග හර කියන හිංසා කරන අය දිහා බලනකොට හිංසාව කරන කෙනෙකුට ඒ එයින් මග හරින්න තමයි අවිහිංසාව තියෙන්නේ. හිංසාව කියන වැරදි මාර්ගයේ කියන්නේ වැරදි කරන කෙනාට අන්න අවිහිංසාව තියෙන නිවැරදි මාර්ගය. මෙන්න මේ විදිහට කාරණා 44 ගැන මෙහෙම කියනවා. එතකොට මෙතන පැහැදිලි වෙනවා නේද? බුදුරණවහන්සේගෙන් අහ ප්‍රශ්නෙට උත්තරේ දීගෙන ඇවිදිලා කෙලස් දුරවීමක් ගැනම කතා කරලා ලෝකයේ ඉන්න තැන ඉඳලා තමයි මේ කෙලස් දුරවීම ඔක්කොම කතා කරේ. ඊළඟට මේ කෙලස් දුර වුණ බව ලෝකයේ හම් වෙන සියලු දේවල් කෙලස් දුරවීම නෙවෙයි කියලා ආර්ය විනය එක පැහැදිලි කරා. ඊළඟට මේ පැහැදිලි කරගෙන ආව සියලු කාරණා කෙලස් දුරවීම කියපු සියලු කාරණා කෙලෙස් දුරීමක් කියන කාරණාවට යොමු වෙන්න අවශ්‍ය ප්‍රතිපදාවක් පෙන්වන්න හදන්නේ. මොකද ආර්යවිනී දර්ශනියත් එක්ක තමයි කෙලෙස් දුරු වෙන හැටි එතනින් විග්‍රහ කරලා පෙන්වන්නේ. ඒ 44ම. අර සමාධිය කියන කෙලෙස් දුරීමක් කියලා නැතිව විග්‍රහ කරලා ආර්යවිනියත් එක්ක. ඊළඟට මේ කියපු කාරණු 44 විග්‍රහ කරනවා මේ සිතක් කෙවැනි දෙයක් ඉපදවීමත් මහා කුසලයක් කියලා හැබැයි එතකොට කෙලස් දුරු වීමක් නෙවෙයි. මොකද ආර්ය විනයත් එක්ක නෙවෙයි යන්නේ. අන්න අර ඒ විග්‍රහ කරපු කාරණා ටික කෙලස් දුරු වෙන ආකාරයත් විග්‍රහ කරලා ඊළඟට කුසල් පැත්තක් සිතක් ඉපදී පුජ්‍යලේකුගේ. එතකොට ඒක ආයි විග්‍රහ කරලා පෙන්නනවා ඒක කුසලයක් වෙන්න, නැත්නම් ඒක යහපතක් වෙන්නට හේතු වෙන විදිහට මේ වැරදි දේ මගහැරලා යහපත් දේ කරන තැනදී යහපත් ප්‍රතිපදාවක් හම්බෙන හැටි. එතකොට එහෙනම් ලෝකයේ බලනකොට ලෝකයේ පැවැත්මේදී අපි දන්නවා සත්‍ය අනවබෝධයෙන් අකුසලයේ දුක් විපාක කුසලයේ සැප විපාක. දැන් මෙතන අර විෂම මාර්ගයේ විහිංසාව ප්‍රාණඝාතය විෂම මාර්ගය යන ඒත් සසර ගමන යනවා විෂම මාර්ගයේ. විහිංසාව විෂම මාර්ගය විහිංසාව ප්‍රාණඝාතය වෙන්වීම. අන්න ඒක යහපත් මාර්ගය. එතනත් යනවා. එතකොට එහෙනම් යහපත පිණිසක් තියෙන්නේ මොකද්ද? ඒත් අර 44මයි. එතකොට ඒක මේ ලෝකේ බොහෝ උපකාරණ චිත්තූපක් චිත්තූපාදයක් පිළිබඳවත් විග්‍රහය තියෙනවා. එහෙනම් ඒ විග්‍රහයත් එක තමයි ඒක පැහැදිලි කරනවා මෙන්න මේක යහපත් මාර්ගය. විසම මාර්ගයක් නෙමෙයි. මුලින් විග්‍රහ කරේ කරුණු ටිකම සල්ලේකයක් ආරවිණියත් එක්ක යන තැනදී. ආරවිණියක් එක්ක විග්‍රහ කරගෙන එනවා මේ සල්ලේකයක් කියලා. ඊට පස්සේ මේ විදිහටම මේ කරුණු 44ම විග්‍රහ කරනවා විෂම මාර්ගයේ දුර්වීම ඒ වගේම යහපත් මාර්ගයට යොමු වීම කියලා ඒ කාරණාවෙන් වින්වන්නට ඒ කියන්නේ විෂම මාර්ගයේ යන්න කෙනාට අන්න සම මාර්ගය මොකද්ද ප්‍රාණඝාතයෙන් වෙන්වීම සොරකමින් වෙන්වීම, මිත්‍යාදෘෂ්ටියෙන් වෙන්වීම. අන්න සම මාර්ගයක්. පිරිසිදු මාර්ගයක්. සැපවත් මාර්ගයක්. යහපත් මාර්ගයක්. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා දැන් ඒ අර අයහපත් මාර්ග අතහැරලා යන්න තමයි මේක තියෙන්නේ. දැන් ඔන්න ලෝකයේ යන ප්‍රතිපදාවේදී එකිනාට හරි දෙයක් දුන්නා. දැන් අර ධ්‍යාන ටිකක් කිව්වනේ සැප විහරණයක් කියලා. එතකොට එනම් දැන් මේ ඒ ප්‍රතිපදාවට යොමු කරන එක. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා චුන්ද මේ යම්තාක් අකුසල තියනවද? ඒ අකුසල මේ ඔක්කොම අකුසල තියෙන්නේ පහලට යන්නේවා. පහලට ඇදලා දාන්නේවා. යම්තාක් කුසල තියනවද? ඒ කුසල් සියල්ලක්ම තියෙන්නේ ඉහළට අරන් යන්නේවා. නැත්තම් ඒක ශ්‍රේෂ්ඨත්වයක් නැත්නම් ඉහළ කරා යොමු වෙන දෙයක්. ඉහළ ගමනකට අරන් යන දෙයක් කියලා බුදුරණවහන්සේ කියලා දේශනා කරලා චුන්ද මේ හිංසාව කරන කෙනෙකුට හිංසාව කරන කෙනෙකුට ඒ කියන්නේ පහතට ඇදගෙන යන හිංසාව කරන ගතියේ අන්න ඉහළට යෑමට ශ්‍රේෂ්ඨත්වයකට ඉදිරියට යෑම සඳහා තියෙනවා මොකද්ද ප්‍රාණඝාත විහිංසාවෙන් පින්වීම පහළට යන ප්‍රාණඝාත කරන ගතියෙන් වෙන්වීමට තියෙනවා ඉහළට යන ප්‍රාණඝාතය වෙන්වීම ප්‍රාණඝාතය කරන එකෙන් වෙන්වන්න පහළට යන ගතිය ප්‍රාණඝාතය කිරීමෙන් වෙන්වන්න ප්‍රාණඝාතය නොකිරීම ඉහළට යන ගතිය. එතකොට එහෙනම් මේ ඉහළට යන ස්වභාවයක් විසම මාර්ගයේ දුරවන සම මාර්ගයට යොමු වෙන එකක් චිත්ත උපාදය කුසල් උපදින විදිහක් මේ කාරණා 44ෙම ඔන්න විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බලන්න මේ ලස්සනට මේ චුන්ද ස්වාමීන් වහන්සේට මේ කාරණා ටික කියලා දැන් එතන දැන් ඉහළ කරා යමු වෙන ඉහළට යමු වෙන ඊළඟට සම යහපත් මාර්ගය යන චිත්තුපද්දකයක් උපාදේ කරගන්න මෙන්න මේ විග්‍රහය කියලා දුන්නා ඒක කියලා දීලා ඉවරලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චුන්ද මේ ලෝකේ මඩේ ඉරිච්ච කෙනෙකුට මඩේ ඉන්න කෙනෙකුට තමන් මඩේ ඉන්නේ නැද්දිම මඩේ ඉරලා ඉද්දිම වෙන කෙනෙක් මඩෙන් ගොඩට ගන්නවා කියන කාරණාව චුන්ද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි දමණිය නොවිච්ච ඒ වගේම පිරිණිවෙන්නේ නැති නැත්නම් පිරිණිවනට යොමු නොවිච්ච දමණිය නැති හික්මීමක් නැති මෙන්න මෙවැනි කෙනෙකුට හික්මවනවා පිරිණිවනවනවා දමණය කරනවා කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නෑ එහෙම කරන්න බෑ හැබැයි යම් කිසි කෙනෙකුට මඩෙන් ගොඩට ඇවිදලා අනිත් කෙනා ගන්න පුළුවන් වගේ දමණය වෙච්ච කෙනෙකුට අන දමණය කරවන්න හික්මවන්න නිවීම කරා යොමු කරවන්න ඒක පුළුවන් වෙන දෙයක්. අනිත් වගේ චුන්ද මේ හිංසා කරන කෙනෙකුට හිංසා ඒ කියන්නේ සතුන්ට හිංසා කරන කෙනෙක්. එව මේවකෝ චුන්ද විහිංසකස පුද්ගලස අවිහිංසා හෝති පරිනිබ්බාය. අන්න විග්‍රහ කරනවා මේ විහිංසාව කරන පුජ්‍යලයට අවිහිංසාව පිරිනිවීමට කියලා. දැන් මෙතන මේ විග්‍රහ කරලා තියෙනවා අර මේ කරුණු ටික වෙන්වීම වශයෙන් කියන්න කලින් මැදින් කෑල්ලක් හැම එකම දැම්මා. එකක හැම එකමනේ මුලින්ම තැනදී දැම්මේ නෑ. කෙලස් දුරවීමක් කියලා කිව්වා ඊළඟට චිත්තුප්පාදය හොඳයි කියනකොට ඒ අතරට එකක් දැම්මේ නෑ. ඊළඟට චිත්තුප්පාදය කියන තැනදී බුදුරණවහන්සේ එතන විග්‍රහ කරන මේ මාර්ගයේ විසම මාර්ගයේ එයින් ඉහළට යන ගතියට යහපත් මාර්ගයට යන්නන්න ඒ කුසල පැත්ත එක විග්‍රහ කරලා පෙන්නවා. යහපත් පැත්ත පෙන්වන්න. යහපත් මාර්ගය පෙන්වන්න. ඊළඟට පහළට ඇදලා දාන එක සියලු කුසල් කියලා ඉහළට ඇදලා යමු වෙන එක සියලු කුසල් කියලා අන්න පෙන්වන පහළට ඇදලා යන එක වළක්වන්න ඉහළට යන්න මෙන්න මේ පහළට ඇදලා යන ගතිය තියෙන හිංසක කට්ටියන්ට ඉහළට යන්න විහිංසාව කියලා. ඊට පස්සේ මේ කරුණ ටික ඔක්කොම කතා කරලා ඉහළට යෑම සඳහා තියෙන්නේ කියන ඒ විග්‍රහය ඔක්කොම කතා කරලා බුදුරණවහන්සේ ඊට පස්සේ කියන්න ගත්තා උදාහරණයක් එකම මේ යම් කිසි කෙනෙක් দমনය වෙන්නේ නැතුව පිරිණිවෙන්නේ නැතුව මෙන්න මේවා කරා යමු වෙන්නේ නැතුව එයාට අනික් කෙනෙකුට කියන්න, ඒ කියන්නේ අනික් කෙනෙක්ගේ දේ කරවන්න බෑ කියලා. එතකොට යම් ප්‍රතිපදාවකට ආවා. මුල ඉඳලම ඉහළ කරා යන ප්‍රතිපදාවකට ඇවිදිලා ඒ කරුණම විග්‍රහ කරනවා. ඒ කාරණාම විග්‍රහ කරලා පෙන්නනවා විහිංසක පුජ්‍යලයට අවිහිංසාව කියන්නේ පිරිනිවීමක්. විහිංසක පුජ්‍යලයට අවිහිංසාව කියන්නේ පිරිනිවීම. මෙන්න මේ විදිහට කරුණු ඔක්කොම ටික විග්‍රහ කරනවා. ඒ කරුණු 44ම විග්‍රහ කරනවා. ප්‍රාණඝාතය කරන කෙනාට, අබ්‍රහ්මචාරී කෙනාට මෙන්න මේ විදිහට හැමෝගෙනම විග්‍රහ කරලා පෙන්නනවා. මෙන්න මේකින් එක එකින් එක අයට ඒකෙන් වෙන්වීම පිරිණිවීමක් කියලා බුදුරන් වහන්සේ මේ චුන්ද ස්වාමීන් වහන්සේට විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්නනවා. මේ ඔක්කොම පැහැදිලි කරලා ඉවරලා බුදුරණවහන්සේ අවසානට මෙහෙම කියනවා. චුන්ද මම ඔබට කෙලෙස් දුරු වෙන පරියාය පැහැදිලි කරා. මම දේශනා කරා මේ චිත්තෝපාදය විග්‍රහ කරන පරියාය. මම දේශනා කරා මේ ඉහළ කරා යමු වෙන මෙන්න මේ පරියාය. මම දේශනා කරා මේ පිරිණි වෙන පරියාය. මම දේශනා කරා මේ නිවැරදි මගට යමු වෙන පරියාය. මේ ශාස්ත්‍රෝ කෙනෙක් කළ අනුකම්පාවෙන් කළ සුදාරණාව කරා ශුන්‍යාගාර තියෙනවා ප්‍රමාද නැතුව ධ්‍යාන කරන්න. ප්‍රමාද නැතුව සත්‍ය දකින මාර්ගයට යමු වෙන්න කියලා මෙන්න මේ විදිහට දේශනාව අවසන් කරනවා. එතකොට මේවා වෙන්ගින් වශයෙන් මෙන්න මේවා පැහැදිලි කරා කිව්වා. ඒතර කෙලෙස් දුරු කියන ප්‍රතිපදාව තමයි අර අහපු මූලික ප්‍රශ්නයත් එක්කම ආපු විග්‍රහය. ඊට පස්සේ අපට සාමාන්‍යයෙන් අපි දේශනාවේ ඒ කාරණාව අතහැරලා අපි හිතන්න ගත්තොත් මොකද දැන් අපි ඒකත් එක්ක ගන්නකොට මේක පොඩ්ඩක් තේරුම් ගන්නවට පුළුවන්. තේරුම් ගන්න අමාරු සමහරවිට. ඒකල අතහැරලා දේශනාවේ පටන් ගන්න කියලා හිතුවොත් අතන ඒ කියන්නේ චුන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ කියලා හිතලා ඒකට උත්තරයක් දුන්නේ ඒක අතහැරලා බුදුරන් වහන්සේගෙන් පටන් ගන්න දෙයක් හැටියට ගත්තොත් අන්න මුල ඉඳලා මේ ඉහළට යන ගතිය නැත්නම් චිත්තූපාදය ඊළඟට සමමාර්ගය මෙන්න මේක විග්‍රහ කරගෙන ඇවිදිලා ඒකෙන්ම තමයි පිරිණිවීම කියන කාරණාව දක්වාම විග්‍රහ කරලා පෙන්නනවා. ඒතර ඒ හැම ප්‍රතිපදාවක් බුදුරණවහන්සේ දැන් මම මුලින්ම දේශනා පටන් ගන්න කලින් කිව්වා බුදුරණවහන්සේ ලෝකයේ යහපත් දේ පෙන්වා දෙනවා. එතකොට අන්‍ය ශාස්ත්‍රුත් පෙන්වා දෙනවා. බුදුරණවහන්සේට විතරක් ආවෙනික වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. සත්‍ය ප්‍රතිපදාව. හැබැයි බුදුරණවහන්සේගේ ඒ කරා යොමු වෙන්න යම් හික්මීමක් තියෙන තෝරන. දැන් මෙතන උදාහරණයකම කියනවා මඩේල් කිනාට එන්න බෑ කියලා. අනික් කෙනෙක් ගොඩ ගන්න බෑ කියලා. අනේ වගේ ප්‍රතිපදාවක් මුලින්දලා තියෙනවා. ඒ තමයි මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සිල්වත් වීම, මෙන්න මේ ක්‍රමානුකූල මේ ප්‍රතිපදාව. එතකොට ඒකෙන් ඉස්ලාම සිතක් ඉපදවීම. මොකද සිතක් උපදවනද මේ කරන්න බෑනේ. ඒ පිළිවත් සිතක් ඉපදවීම. බොහෝ කුසල්. කුසලයේ පිළිබඳ. ඊට පස්සේ ඒ යහපත් මාර්ගයේ ගමන් කිරීම. විසම මාර්ගයට හැරෙනවා. අන්න සිතක් උපදවගත්ත යහපත් මාර්ගයේ ගමන් කරනවා. ඊට පස්සේ යහපත් මාර්ගේ ගමන් කරනකොට අර පහළට ඇදගෙන යන ගතිය තුළ ඉහළට යන ගතියකට යමු වෙනවා. එතකොට ඒ කරුණ ඔක්කොගේම අන්තර්ගතයක් තියෙනවා බුදුරණවහන්සේගේ මේ ධර්මයට යමු වෙන. අන්න ඒ කාරණා එක්කම අන්න පිරිණිවෙනට පිරිණිවීම කියන කාරණාවට යමු වෙන්න අවසාන දක්වා යොමු කරනවා. එතකොට එහෙනම් අර දේශනාවේ මුල් කෑල්ල චුන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේදී මේ ඔක්කොම උත්තරේ හම්බ වුණා. ඒ චුන්ද ස්වාමීන් වහන්සේගේ අහ ප්‍රශ්නයත් එක්ක අර කෙලෙස් දුරු වීම ගැන විග්‍රහය. කෙලෙස් දුරු වෙනවා කියලා කියන්නේ කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාව කියලා කියන්නේ පිරිණිවීම තියෙන ප්‍රතිපදාව. එතකොට එහෙනම් මේ ක්‍රමානුකූලව මේ කෙලෙස් දුරු වීම කියන කාරණාව මෙන්න මේ පිරිණිවීම කියන කාරණාව දක්වා යොමු වෙනකොට දැන් අපි දන්නවා ප්‍රාණඝාත දැන් මේ කරුණු 44 මේ පරියාය විග්‍රහ කරන තැනදී චිත්තූපාදයේ විසම මාර්ගයෙන් අයින් වෙලා සම මාර්ගයට යොමු වීම විශේෂත්වයක් කරා යොමු වීම. කියන්නේ පහත් පහලට අදගෙන යන එක ඉහළට අදගෙන ඉහළ කරා යොමු වීම. එතකොට ඒ කාරණාව ඒ ටිකේ සිදු වෙනවා. ඒකත් එකමන්න ඒ ලෝකයේ ප්‍රතිපදාවේදී ඒ සියල්ලක්ම ඒ විදිහටම සිදු වෙනවා. මිගසාල සූත්‍රයේ ඒ ඉහළට යන ගතිය සහ පහළට යන ගතිය විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට එනම් ඉහළට යන ගතිය සහ පහළට යන ගතිය මේ ලෝකයේත් එක්ක තියෙන. ඊට පස්සේ පිරිණිවීම ගැන කියන්නේ. එහෙනම් අර මේ ඉහළට යන කෙනත් එක්ක තමයි අර මඩේ ගොඩට ආපු කෙනාට අන්න අර ගතිය ඔක්කොගෙම අයින් වෙච්ච කෙනාට ඒ කරුණ ටික කියනවා ඒ විග්‍රහයේ. ඒ වගේම පිරිණිවිච්ච කෙනා පිරිණිවීම ගැන කියනවා. බුදුරණවහන්සේ පිරිණිවෙලා ඒ පිරිණිවීම ගැන කියනවා මෙන්න මේවත් එක්කම. එතකොට ඒ පිරිණිවීම ගැන තමයි අර ආර්ය විනය විග්‍රහය බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ. මෙන්න මේ පිරිණිවීම කියන ප්‍රතිපදාව. යමකින් රමණීය වුණා නම් අපි හිතමු මේ කියප 44ෙම එයා විශේෂත්වයක් කරකට යන්න හම්බුණා නම් අන්න එතනදී එයා ඒ කාරණාවට ගිහිල්ලා ඒ ගැන කියනවා. දැන් ආලර කරා මුද්ද කරා පුත්ත එතෙන්ද ගිහිල්ලා ඒ ප්‍රතිපදාව කියනවා. එතකොට ඒකට ගිහිල්ලා කියපුවම තමයි හික්මවීමක් වෙන්නේ. බුදුරණවහන්සේ පිරිණිවිලා අනික කවුරුත් පිරිණිවිලා නැහැ. බුදුරණවහන්සේ පිරිණිවිලා ඒ ප්‍රතිපදාව ගැන කියනවා. එතකොට ඒ ඒ බුදුරණවහන්සේට තමයි පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම පිරිණිවීමක් එක විග්‍රහ කරන්න. විහිංසාවෙන් වෙන්නේ පිරිණිවීමක් එක්ක විග්‍රහ. ඇයි පිරිණිවිලා මේ විග්‍රහ කරන්නේ? එහෙනම් ඒ බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව අන ආර්ය විනයත් එක්ක යමු වෙන එක. එහෙනම් බලන්න මේ දේශනාවේ දැන් අපි සාමාන්‍ය උඩින් බැලුවට මේකේ තියෙනවා අපට ගොඩාක් හිතන්න ඕන පැත්ත. අපට මේ සාමාන්‍යයෙන් සරල දෙයක් හැටියට තේරෙන සමහරවිට. බලන්න මේ එකම දේ බුදුරණවහන්සේ විවිධ විදිහට විග්‍රහ කරලා පැහැදිලි කරලා පෙන්වන හැටි විවිධ විදිහට විග්‍රහ කරලා පැහැදිලි කළ මෙහි යම් ප්‍රතිපදාවක් එක්ක බුදුරණන් වහන්සේ මේක පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා අපි මේ බුදුරයන් වහන්සේගේ පැත්තට යමු වෙලා මේ ධර්මයේ අධ්‍යයනය කරන්න ගියොත් විතරයි අපට සැබෑවටම පුළුවන්කමක් ලැබෙන්නේ ඒ සත්‍ය දර්ශනය කරා යමු වෙන්න. එහෙම නැති වුණොත් අපට වෙන ශාස්ත්‍රවරුන්ගේ පැත්තකට තමයි අපිත් යමු වෙන්නේ. දැන් මෙතන ඊළඟට තව කාරණාවක් අර්ථයක් ගන්න පුළුවන්. ඒ තමයි අද කොට තියෙන රහතන් වහන්සේගේ ප්‍රශ්නටත් අර්ථයක් ගන්න පුළුවන්. ඒ තමයි දැන් පිරිනිවිලනේ පිරිනිවීම ගැන කියන්න තියෙන්නේ. දැන් මෙතන පැහැදිලි කරන මඩේ ඉරිච්ච කෙනෙකුට මඩෙන් උඩට ඇවිදිලා එන්න උදව් කරන්න බෑ මඩේ ඉද්දි. මඩෙන් උඩට ඇවිදින්න තමයි උදව් කරන්න පුළුවන්. එතකොට ඒතන විග්‍රහ කරලා පෙන්වන්නේ මොකද්ද? දමණය නොවිච්ච හික්මී වෙච්ච නැති පිරිණි වෙච්ච නැති කෙනෙකුට ඒ සඳහා අනික්කට උදව් කරන්න බෑ. දමණය වෙච්ච හික්මිච්ච පිරිණි වෙච්ච කෙනෙකුටයි අනිත් අයට දමණය කිරීමට හික්මවන්නට පිරිණිමවන්නට පිරිණිවීම කරා යොමු කරවන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් අද අපි කතා කරන පිරිණිවීමදී අපි අද ගොඩක් වෙලාවට මරණය සහ ඒකින් ඒ වුණාට පස්සේ තමයි පිරිණිවෙන්නේ. එතනින් එහා පිරිණීමක් අද කතා වෙන්නේ නැහැ. නිවීම තේරුම් ගන්න බැරිකම නිසා. ඒතර එහෙම පිරිණිවිච්ච කෙනෙක් පිරිණීම ගැන කතා කර හැකිද? කතා කරන්න බෑ. රද ලෝකයේ මේ නිවන පිළිබඳව තියෙන දෘෂ්ටි මතවාද බුදුරන් වහන්සේගේ ධර්මයේ හරියට අධ්‍යයනය කරොත් තමා තුළ තියෙන වැරද්ද හම්බ වෙනවා. අපි අපි කැමති නෑ අපි වැරදි කියලා හිතන්න. අපි කැමති අපි හරි කියලා හිතන්න. අපි කැමති අපට තේරෙනවා කියලා හිතන්න. අපි කැමති අපි සුර සක්කාය දිට්ඨිය තියාගන්න. අපි කැමති සසර යන්න. ඒක තමයි ඒතුලින් කියවෙන්නේ. අපි කැමති නම් සක්කාය දිට්ඨිය දුරු කරන්න. අපි කැමති නම් සසරෙන් නිදහස් වෙන්න. අපි කැමතිනම් පිරිණිවෙන්න. අපි දන්න විදිහට විග්‍රහයක් අරගෙන හරියන්නේ අපට තේරෙන කෝණේ විග්‍රහයකට ගිහිල්ලා හරියන්නේ අපට බුදුරණන් වහන්සේගේ මේ බුද්ධ වචනේ අහපු තැනදී අපේ කෝණයට ගැළපෙන දෙයකින් මේක රාමු කරලා කොටු කරලා තියාගෙන හරියන්නේ රාමුකට දාගෙන. අපි අපේ කෝණේ අයින් කරලා බුදුරණවහන්සේගේ පැත්තත් එක්ක බලන්නට ඕනේ. ආර්ය විනයත් එක්ක යොමු වෙන්නට ඕනේ. එතනදී පහරක් වදින්න ඕනේ අපට. පහරක් වදින්න ඕනේ Tamanට. පහරක් වදින්න ඕනේ Tamanගේ දෘෂ්ටියට. මම කියලා ගැනීමට. මගේ මට හරියට තේරෙනවා කියන එකට. මට වැටහෙනවා කියන එකට. මට වැඩෙනවා කියන එක. මම සිල් රකිනවා. මම ගුණවත් වෙනවා. මේ මම කියන මේ සක්කාය දිට්ඨිය කැඩෙන දෙයට පහරක් හදින්න ඕනේ. අපි ඒකමනම් කරන්නේ අර සල්ලේ කෙලෙස් දුරුවීම නෙවෙයි කියලා බුදුරණන්සේ පැහැදිලි කරේ. අපි ඒකමයි කරන්නේ. කෙලෙසේටමයි යන්නේ. ඇයි එච්චරට මේ සක්කාය දිට්ඨිය ප්‍රබලයි. එච්චරට මේ සක්කාය දිට්ඨියට බැහැගෙන ඉන්නේ. එනිසා අපි බලන්නට ඕනේ මේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහට මේ දර්ශනේ බුදුන් වහන්සේගේ දර්ශනය. අපට ගැළපෙන විදිහ මේක කල්පනා කරලා හරියන්නේ නැහැ. අපට ගැළපෙන දේ වැරදි වෙන්නට ඕන. ඇයි අපට ගැළපෙන දේ වැරදි? මම කියලා ගැනීම වැරදි. හැම වෙලෙම අපට හම් වෙන්නට ඕනේ මම වරදින විදිහේ චින්තනයක්. ප්‍රඥාව විචක්ෂණයක්. මේ විචක්ෂණ නුවණක්. ප්‍රඥා උත්පාදයක්. මේ මම වරදින විදිහට. මම හරියන විදියට නෙමෙයි. ඒකට අපට මේ ධර්මය හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි ධර්මය අධ්‍යයනය කරොත් අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑ සද්ධාවත් එක්ක අපට යන්නට ඕනේ. ඒකයි මේ ලෝකයේ දෘෂ්ටි දැන් මේ පිරිණිවීම ගැන මම කතා කරේ. පිරිණිවීම කියන එක අපි අද ඉතින්ගෙන දෘෂ්ටිත් එක්ක ගත්තාම කොච්චර වැරදිද? පිරිණිවිලා දර පිරිණීම වෙන අර්ථකථන අපි දෙන්න නම් නිවන කියන එක තේරුම් ගන්න නැතුව දැන් අපි දන්නවා සෝපාදිශේෂ අනුපාසක පරිනිබ්බාණි. ඒක දෙකටම පිරිණිවීම කියලා කතා කරනවා. එතකොට අපි මේ පිරිණිවීම ගැන අපි තේරුම් ගන්නේ අපි හිතන්නේ අපි අනිත් අයට කියලා දෙන්න යන්නේ අපේ වචනේ කර්තයකින් නම් අපි පිරිණිවිලාද අපට කිය හැකිද පිරිණිවීම ගැන බෑ අපට දෙන්න පුළුවන් බුදුරණවහන්සේගේ අර්ථය බුදුරණවහන්සේ විග්‍රහ කරපු ඒ බුදුරණවහන්සේ පිරිණිවිලා කියන්නේ අපි සෝපාදිශේෂ අනුපාදිශේෂ විග්‍රහය අපට දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි පිරිණිවෙන්නේ නැතුව විග්‍රහ කරන්න බෑ. පිරිණිවෙන්නේ නැතුව අපට විග්‍රහ කරන්න පුළුවන් එකම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පිරිණිවෙලා කරපු විග්‍රහය විතරයි. වෙන විග්‍රහයකින් බෑ. අන්න බුදුරණාහි විග්‍රහ කරනවා සෝපාදි සනුපාසයේ විග්‍රහයේදී. පිරිණිවීම පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක මූලපරයය සූත්‍රය තියෙනවා. මේ ලෝකේ දැන් පිරිණිවීම ගැන තේරුම් ගත යුත්තේ. එතකොට අර පිරිණිවීම ගැන තියෙන විග්‍රහ දෙකක් නේ සෝපාදිශේෂ අනුපාදිශේෂ. පිරිණිවීම ගැන තියෙන විග්‍රහ දෙකකුයි සෝපාදිශේෂ අනුපාදිශේෂ. එතකොට සෝපාදිශේෂ අනුපාදිශේෂ විග්‍රහ කරන්න යෑමක් නෙවෙයි. පිරිණිවීමේ විග්‍රහයක්. එහෙනම් අපි පිරිනිවීම පිරිනිවීම පිළිබඳව විග්‍රහය තේරුම් ගන්න නැතුව අපිට පුළුවන්ද පිරිනිවීමේ විග්‍රහය වෙන සෝපාදිශේෂය අනුපාදිශේෂය තේරුම් ගන්නද? අපි ඒක විග්‍රහ කරන්න ගියොත් අපේ අර්ථයත් එක්ක අපට වැටහෙන දෙයක් එක්ක විග්‍රහ කරන්න ගියොත් අපි තව පැත්තකින් ගලපලා මේ පිරිනිවෙන්නේ නැති කෙනෙකුට කොහොමද দমনය කරන්නේ? බුදුරණවහන්සේ දේශනා කරනවා මූලපරියාය ආදී දේශනා තුළ මේ නිවීම පිළිබඳව සේක නොවිච්ච ආයත තියෙන දෘෂ්ටිය. එහෙනම් ඒ පිළිබඳව දැන් පිරිණීම පිළිබඳව නිවීම පිළිබඳව කොහොමත් කියන්න බෑ අදහස. අඩුම ඒ තේරුම් ගන්න සෝතාපන්න නොවිච්ච කෙනෙකුට බෑ. එහෙම කියලා තියෙද්දි බුදුරන් වහන්සේ අපි තේරුම් ගත්තා කියලා හිතලා අන්න සෝපාදිශේෂ අනුපාදිශේෂ විග්‍රහයට යනවා. ඒ විග්‍රහය තියෙන්නේ පිරිනිවීම පිළිබඳව. බලන්න අපර කොච්චර හිතන දේවල් තියෙනවද? සමාධිත්‍යයට මඟ උපදවා ගන්න කොච්චර දේවල් තියෙනවද? එකක්වත් කරන්නේ නැතුව අද ගොඩක් කරාට මම දන්න දේ හරි මට තේරෙන දේ හරි මගේ විග්‍රහය මට යමක් වැඩෙනවා මට මේ විදිහ අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ සියලු අත්දැකීම් විග්‍රහ කාගේද? තම තමන්ගේ සක්කාය දිට්ඨිය එක්ක මේ නුවණ වර්ධනියත් නෙමෙයි යන්නේ. අද මොන මේ විදිහට දැන් මම පුල්ල පුලා මෙහෙම කියනවා. නිතරම කියනවා. නමුත් ඇවිල්ලා කතා කරනවා සමහරලාට අත්දැකීම විග්‍රහ කරලා දෙනවා. ඇයි එච්චරටම මේ කියන කාරණාව හිතට යන ගතිය අඩුයි. එච්චරටම කැමති සක්කාය දිට්ඨියෙන් තමන්ගේ අත්දැකීමකින් තමන් සතුටු වෙනා වගේම අන් අයටත් ඒ කියලා තමන්ට ලකුණක් ඇති කරන සතුටු වෙන්න. එච්චරට කැමති. බුද්ධුම විදියට මේ සක්කාය දිටියට බැසගෙන තියෙනවා. අපට ඉස්සරලා බලන්න තියෙන මේ යෝනිස මනසිකාරත් එක්ක මේ මාර්ගයේ ධර්මයේ ආර්ය විනයට යොමු වෙන හැටි. ඒකයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. ආශ්‍රෝමයක් 100කට පළලා එවැනි එකකින් විදිනවට වඩා සියුම් මේ සක්කායදිට්ඨි කඩන එක. ඒකට එච්චර තීක්ෂණ බවක් ඕනේ. එහෙම නැතුව බෑ. ඒකට එකම ක්‍රමේ ඒ සඳහා තියෙන එකම විදිය ඒ සඳහා මඟ පෙන්නපු බුදුරජාණන් වහන්සේ පිරිණිවිල විද්‍යාවෙන් යුක්තව ඉස්මතු කරපු ඒ වචන ටික ඒ සත්‍ය කිසිදු විදිහක වෙනස් නොකර අපි අධ්‍යයනය කරන එක. එතනදි තමයි අපට හැබැයි අපට තියෙන ඕනේ චින්තන හැකියාව. ඒක නැත්තම් මේක කරන්න බෑ. ඒ චින්තන හැකියාවෙන් එක අපි ඒකත් එක්ක යමු වෙනකොට තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ සක්කායදිට්ඨිකන්න මාර්ගයට යන්න. ඉතින් ඒ සඳහා තමයි අපි මේ විදිහට බුද්ධික බුද්ධ වචනේ මූලික බුද්ධ වචනයම සාකච්ඡා කරන්න. මොකද මූලික බුද්ධ වචනට යන්න ඕනේ. මූලික බුද්ධ වචනේ තමයි බුදුරණවහන්සේගේ අර්ථයත් කියන එක. අන්නේ මූලික බුද්ධ වචනේත් එක්ක අපි කතා කරන්නේ. ඒ මුලින්ම අපි ඉගෙන ගන්න. අද අපි මූලික බුද්ධ වචනය ඉගෙන ගන්න නැතුව වෙන දෙයක් ඉගෙන ගන්නකොත් අපි යන්නේ ඒ කෝණයත් එක්ක බුද්ධ වචනේ බලන්න. එකයි තියෙන වැරද්ද. අපි මූලික බුද්ධ වචනේ කණිද්දිය බලන්න යන්න ඕනේ. ඒ නිසා මූලික බුද්ධ වචනේ තුල අර්ථය වෙන එක්කෙනෙක් විශ්ලේෂණය කරන්නේ. මූලික බුද්ධ වචනයක යන තැනදී තමයි අපට මේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේ මීට වසර 2562කටත් කලින් පිරිනිවන් පාන්න කලින් විග්‍රහ කළේ දැන් ඉන්න මිනිස්සු පිරිහිලා ඒ නිසා ධර්ම ප්‍රතිරූපක එන්නේ කියලා. ධර්ම ප්‍රතිරූපක තියෙන්නේ කියලා. ඒ කාලේ කිව්වේ. එහෙනම් බලන්න කොච්චර පරණද ධර්ම ප්‍රතිරූපකෙන්ද? ධර්මයේ හැටියට ධර්ම ප්‍රතිරූපකයේ තියෙන ඓතිහාසික බව 2562කටත් වැඩි. ධර්ම ප්‍රතිරූපකයේ ඓතිහාසික බව. ධර්ම ප්‍රතිරූපකවල එනිසායි මූලික බුද්ධ වචනයට යමු වුණොත් අපට මේ මේ විදිහට අර්ථය තේරුම් අරගෙන අපි යන්න යමු වුණාම අපට මේ ලැබිච්ච මිනිසත් බව තුළ සැබෑම දේ ලැබුණ වෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ උපකාරයක් කරගනිමු. විනාඩි 20ක වගේ කාලයකට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. හොඳයි, ඊරුවන් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොමස්ථානික වාරයකින් මේ කරුණ ටික පැහැදිලි කර දුන්නට ස්වාමීන් වහන්සේ දැන් අර තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි මේ අපි සක්කාය දිට්ඨිය දුරු කරන තාක්කල් අපි පටිසමුපාදය ගැන හෝ එහෙම නැත්නම් රහතන් වහන්සේලා ගැන හෝ පිරිණිවීම ගැන හෝ අපි කතා කරනවා නම් අපි තේරුම් ගන්න තියෙනවා නම් මොන හරි සම්න්නන්සේ ඒක ඇත්ත වශයෙන්ම තමුන් දැනගත දෙයක් මිසක් ඒක නියම බුද්ධ වචනය නියම නියමාර්ථයෙන් අපිට වැටිලා තින්නේ කියලා හිතාගත ධර්මයේ සම්න්නන්ස සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් අපි මේවා ගැන අපේ තියෙන දැනුමක් මිසක් අවබෝධයක් නෙවෙයි. එහෙමනම් අපි කල යුත්තේ මේවා ගැන දැන ගැනීමට නොවේ මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට තියෙන ප්‍රයාමාර්ගයේ යෙදීමමයි මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන එකම ක්‍රමය කියලා හිතුවත් නිවැරදි ස්වන්නාස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තරම එක කාරණාවක් හරි. ඒ හොඳට හොඳයි ඒ කාරණාව ගැන කල්පනා කරපු එක. අපිට සක්කාය දිට්ඨිය දුරු වෙනකන් පරිසමපාදය ගැන නිවන ගැන අපි දන්න දේ වැරදි. ඒ කියන්නේ අපි අපිට තේරිච්ච කෝණකින් තමයි හිතාගෙන තියෙන්නේ. හැබැයි පටිච්චසමුපාදය ගැන නිවන ගැන කල්පනා කරන්න නැතුව සක්කායදිටිය දුරු වෙන්නේත් නැහැ. අන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ සක්කායදිටිය දුරු වෙන්නේ නැහැ පටිච්චසමුපාද ගැන කල්පනා කරන්න නැතුව. හැබැයි ඒ පිළිබඳව අපි තේරුම් ගන්න තියෙන දෘෂ්ටිය දැන් තියෙන හදහස සක්කාය දිට්ඨිය දුරු වෙන ගුණොත් වැරදි. එහෙනම් අපට කිසිම විදිහකින් අපි ඒ අර්ථයක් තුල අපි එල්බ ගන්න නැතුව අපි ඒකාන්ත හරි කියලා ගන්න නැතුව අපි මොකටද යමු වෙනට ඕනැති ඒ පටිසමුපාදය ගැන නිවන පිළිබඳව බුදුරන් වහන්සේ විග්‍රහ කරපු මූලික බුද්ධ වචනයේ තව තවත් යොමු වෙනට ඕනේ ඒ කරපු විග්‍රහය තියෙන විදිහට එතකොට අපි තුල මුත්පාදිනවා තව තවත් ඒ පිළිබඳව විචක්ෂණය කරන්න අවශ්‍යතාවය. චින්තනය හසුරවන්න ඕන අවශ්‍යතාවය. යෝනිසෝ මනසිකාරී කරන්න ඕන අවශ්‍යතාවය. ඒක කරේම තමයි සක්කාය දිට්ඨිය දුර වෙන මඟ. වෙන දෙයක් නෙවෙයි. සක්කාය දිට්ඨියේ දුර වෙන මඟ වෙන්නෙම පටිච්චසමුපාදය පිළිබඳව නුවණින් විමසීමමයි. ඒක බුද්ධ වචනයත් එක්ක හැබැයි සක්කායදිට දුර වෙනකන් අපට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ ඒ ගැන හිතීමයි. එතකොට ඒ හිතන තැනදී අපි යමකට කොටු වෙන්න හොඳ නැහැ. යමක් හරි කියලා ගන්න හොඳ නැහැ. අපට යම් කිසි ක්‍රියාවක් හම්බෙනව හරි කියලා. ඒ හරි උනේ අපේ කෝණයට. කල්පනා කරලා හම්බුණා. ඊට පස්සේ අපට බුද්ධ වචන අහනකොට ආයේ හම්බෙනවා වැරදි කියලා. ඒකයි බුද්ධ වචන විතර අහන්න ඕනේ නැත්තේ. අන්න ආයේ යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට තව අපි තුල ප්‍රඥාව වැඩෙනවා. තව කෝණයකට කොටු වෙනකොට අන්න ඒකත් අපි දාගත්ත කෝණය. මේ විදිහට අපි නිතර නිතර මේ අපේ අපේ තුල තියෙන කෝණය වැරදි බව බුද්ධ වචනෙන් හම්බෙන්න හම්බෙන්න අපි තුල යෝනිසෝ මනසිකාරයේ උත්පාදයේ වෙන්න වෙන්න සම්මාදිට්ඨියට මග හම්බෙලා එතකොට යා සම්මාදිට්ඨියටපත් වෙන්නේ අන්නේ මගත් එක්ක සම්මාදිට්ඨියපත් වීමත් එක්ක තමයි එයාට සම්පූර්ණයෙන් ඒ සත්‍යම දේ ඒ විදිහටම තේරෙන්නේ. හැබැයි තේරෙන්නෙත් එයාට ඒ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු විදිහටමමයි. දැන් අපි අපි අද යම් කිසි විදිහකට අපි හිතමු උදාහරණයක් හැටියට අරගෙන නිවීම පිළිබඳව. අපි නිවීම පිළිබඳ මොනවා හරි තේරුම් ගච්ච දෙයක් අපි දෙයක් අපිට හිතන්න පුළුවන්. අපි කියනවනම් ඒ කියපු දේ ඒ වචනේ ඒ අර්ථයේ හිතපු වචනේ අර්ථයේ බුදුරන් වහන්සේ කියපු විදිහට හේතුඵල න්‍යාය විග්‍රහ කරලා තියෙන ආකාරයට නැතිනම් ඒ විදිහටම නැතිනම් ගැළපෙනව නෙමෙයි. දැන් අපි අපි අත ගලපනවා කියලා කියන්නේ මගේ අදහසයි අර අදහසයි ටිකක් අර සමීප කරන්න හදනවා වගේ. එහෙම එකක් නෙමෙයි. ඒ ක්‍රම දෙවෙයි නක් තියෙන්නේ. සම්පූර්ණයෙන් වැරදි. පටිච්චසමුප්පාදයේ පිළිබඳ බුදුරණවහන්සේ මූලික බුද්ධ වචනේ විග්‍රහ කරපු කරුණු ටික තියෙනවා. අපි මේක යම් කිසි විදියකින් අපට ගැළපෙන විදිහට තේරුම් අරගෙන ඉන්නවා. ඒ තේරුම් ගත්ත අපි හිතපු කාරණාව ඒ විදිහට පොඩ්ඩක්වත් වෙනසට බුද්ධ දේශනාවේ නැත්නම් ඒ කියන්නේ එක වචනයක් හරි එක පොඩි හරි වෙනසක් තියෙනවනම් අපි තේරුම් ගත්ත ක්‍රම. ඒ කියන්නේ තේරුම් ගත්ත ක්‍රමය කියන්නේ ඒ විග්‍රහය එක වචනයකින් හරි වෙනසක් තියෙනවනම් අන්න එතන අපි තේරුම් අරන්නේ මොකද වෙන විදිහකට ඒක වැටහෙන්නේ වැටහිච්ච සියලු විදි මොකද්ද? තමන්ගේ කෝණටනේ. තමන්ගේ රාමුවටනේ. අපි කල්පනා කරලා මේ ධර්මය අහලා යෝනිසමනසකාරය කල්පනා කරලා කරලා කරලා වැටුණා නම් අවබෝධ වුණා නම් මගේ කෝණයට දෙන්න කිසිම අර්ථයක් නැහැ. ඇයි මගේ කෝණෙම වැරදි? එන අවබෝධයත් එන විග්‍රහයත් අර විද්‍යාවෙන් යුක්ත සම්බුදුරජාන් වහන්සේ දුන්න වචනෙමයි ඒ විග්‍රහයමයි එක අකුරක් වෙනස් නෑ එතකොට මගේ දෙයක් නෙමෙයි අර අර්ථය විද්‍යාවෙන් යුක්ත පිරිනිවිච්ච බුදුරන් වහන්සේ ඉස්මතු කරපු අර්ථය ඒක අපට හොඳ මිම්මක් තේරුම් ගන්න කියන්නේ අපට කිසිම විදිහකින් කිස් දැන් අපි අද කතා කරන දැන් ස්පර්ශය තියෙනකොට ඇහැ රූප විඥාන එකතු වෙලා අපි මේ මොනවා හෝ ක්‍රමයක් කතා කරන මේ එක කතා කරන මේ හිතන එක එක ස්පිල්ලක් වෙන් වෙලා වෙනස් වෙලා නම් බුදුරණවහන්සේගේ දේට වඩා ඒ මගේ කෝණින් ඒ වැටුනේ මගේ කෝණයට අර අර වචන ටික තුල තියෙන වෙන කිසිම විදිහකට වචනයක් කර නැතුව ඒ ටික තේරෙනවා අන්න ඒ තේරීම තමයි සත්‍ය. එතකොට ඒ ඒ සත්‍ය තේරුණේ. මට මම මගේ රාමුවට ආව දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රතිපදාවට යොමු වෙන්නට ඕන. එතකොට තමයි සක්කාදිට්ඨිය කැඩෙන්නේ. හොඳයි තේරුවන් සරණයි. අද කට්ටිය අඩු නිසා ප්‍රශ්නත් අඩු ඇති. අපි එහෙනම් වැඩසටහන අවසන් කරමු. ලබන සතියේ එමුණුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අනිත් අයටත් මේ ශ්‍රවණය කරන්න කියන්නේ. අර මගේ පොඩි උගුරු අමාරුවක් තියෙන සමහර ලාවට ඒ අනුව තමයි මම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ලබන සතිය අපි මේ සම්බන්ධයෙන් තව සාකච්ඡා කරමු. අද දවසේදී බුදුරණවහන්සේ දාල ඒ උතුම් කෙලස් දුරු වීම පිළිබඳව විස්තර කළ බුද්ධ වචනේ අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒ තුලින් සස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අපි පින්කම් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ පෙබරවාරි 23 වෙනිදාට අපවත් වෙලා වසරක් පිරෙන අතිපූජනීය කටකරුන්දී ඥානන්ද ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙලා නිවි සැනසෙන්නට මේ පින් උපකාරයක් වෙත්වා. ඒ වගේම අපි රැස් කරගත් සියලු පින් මොගී ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා නිවි සැනසෙන්න උපකාරයක් වෙත්වා. ලෝක සාසනය සුරකින්න දහම රකින්න සියලු යතිවරයන් වහන්සේලාටත් නිවි සැනසෙන්න හේතු වේවා. ඒ වගේම මේ සවන් සිසිලස ග්‍රහම් සාකච්ඡාව මෙහිවන දලුවත් මහත්මයාට ඒ වගේම මම මේ සඳහා යොමු කර රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම හිටපු නාවික හමුදාපති අද්විරා සිරිම රණසිංහ මහත්මයාට ඒ වගේම වර්තමාන නාවික හමුදාපති වයිස් අද්විරාල් පියල් පෙර මහත් පියල් සිල මහත්මයා ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම උපකාර කරන සෑම සියලු දෙනාට දහම ශ්‍රවණය කර ධම්ම හැසිරෙන ඔබ සෑම සීල් දනාට නිවි සැනසෙන්න මේ සීල පින් උපකාරයක්ම වෙත්වා සීල් දනාටම තෙරුවන් සරණයි